දැයි ශිළු දිනාටම දරුවන් සරණයි. අපි අද දවසේ අවස්වරුව සතිವಾರේ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔක්කොලගේ දන්න පරිදි මේක අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහායි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ ප්‍රශ්න වලින් පටන් අරගෙන වැඩසටහන කරගෙන යනවා. යන අතර වාදී කාට හරි වෙන කිය යුතු කළ යුතු යමක් තියෙනවා කරුණා කරලා ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා. පළවෙනි ප්‍රශ්නේ යන්නේ ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී ආනාපානයේ සියුම් තත්ත්වයටපත් වීමෙන් පසුව යම් කිසි සිටිවිල්ලක් හෝ බලාපොරොත්තු වූ ශබ්දයක් ඇසුණු පසුව තදින්ම හුස්ම රැලි දෙකක් තුනක් පිටවේ. නමුත් ආනාපානයට කිසිම බාධකකින් නමුත් ආනාපානෙම කිසි බාධකයක් කර නොගනිමි. ආනාපානයට කිසි බාධකයක් කර නොගනිමි. නැවතත් ප්‍රකෘති tattරපත් වේශී හුස්ම රැලි පිටවීමට හේතුව කුමක්දයි නොදනිමි. කරුණාකර පැහැදිලි කර දෙන්න මැනවි. ඇත්තට මේක කාටවත් කියන්න බෑ අර හුඟක් tempat වෙලා තියෙන වෙලාවක හැලහැප්පීමක් වුණොත් ඒක පාට අර ගොරෝසු හුස්ම රැල්ල දෙක තුනක් එනවා. ඒකට හේතුව මොකක්ද කියලා දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක මේ භාවනා කරනකොට මේ වගේ දේවල් ඔලුවට ගන්න නරකයි. වෙච්ච බව සත්‍ය නම් ඒක ප්‍රත්‍යක්ෂ දෙයක් නම් හිත හිතවිල්ලක් නෙමෙයි නම් මේ ඒකට හේතුව දැනගත්තේ නැහැයි කියලා එච්චර මේක බාධාවක් කරගන්න එපා. ඒක නිසා මේ මේක ඇත්තක් තමයි මේ වාර්තා වෙලා තියෙන්නේ. හුඟක් වෙලාවට මමත් අත්දැකලා තියෙන වෙනත් අත්දැකපු බවට වාර්තා වෙලා තියෙන කාරණාවක් තමයි සමාජ එක පාරටම මේ කාරණාව පේන්නෙත් නැහැ තමයි ඒක පාඩ ගාලා සුවාසයක් ගන්න පටන් ඒකෙන් අදහස් කරන්නේ අර ගිය tempat වෙන කැඩිලා ආපහු ලොකු හුස්මක් ගන්න ඇවිල්ලා හැබැයි බාහ ශීඝ්‍රයෙන් එක තිබුණ තරමට tempat වෙනවා ඉතින් මේක මේ කරන දෙයක් නෙවෙයි නම් හිතලුවක් නෙවෙයි නම් විකෘතියක් නෙවෙයි නම් හේතුව දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නැවතත් එන්නේ ආනාපාන නම් මේක ලියලා තියෙන වාක්‍යයක් පැහැදිලිවම. නමුත් ආනාපානට කිසි බාධාවක් කර නොගනිමු කියලා ඉච්චරයි. ඒක තමයි නැවතත් අවධාරණය කරන්න තියෙන්නේ. ඒ බවට දන්නවනම් මේ භාවනාවේ ඉදිරියට යන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ විපස්සනා සමාධිය තුලදී ආරමුණු වන්නේ සියුම්මන හුස්මද මේක ඇත්තටම ප්‍රශ්නේ වශයෙන් හොඳයි මොකද හේතුව ධ්‍යාන කියන වචනය අපි ධ්‍යාන කියලාත් පරිවර්තනය කරලා තිනවා පුච්චනවා කියන වචනයත් පාලිය සඳහන් වෙනවා සමත සමාධියට සඳහන් කරන්නේ ආරම්මන උපනිඥාණය විපස්සනා සමාධියේදී කියන්නේ ලක්කන උපනිඥාණ කිය. ඒ නිසා සමත සමාධියට අරමුණු වෙන්නේ අපි සාමාන්‍ය කියන වචනාර්ථයේ අරමුණක් සම්මුතියක්. එතකොට විපස්සනාට අරමුණු වෙන්නේ ලක්ෂණයක්මයි. ලක්ෂණයක් කියලා කියන්නේ ලාමක වශයෙන් සඳහන් කරනවා නම් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව කියන රූප රූප ධර්මයන්ගේ ධාතු ලක්ෂණ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ තුලෙමුත් පරමාර්ථ වශයෙන් සූක්ෂම වශයෙන් වචනේ පරිසමාප්තාර්ථයෙන් ගන්නවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි අරමුණු වෙන්නේ. මේ විපස්සනා සමාධිය තුලදී. ඒ නිසා මේක රීකිය ක්‍රමයට උගන්වනවා නම් කියන්න පුළුවන් වෙන්නේ හැම පරියන්කයකදීම අපි කොච්චර විපස්සනා කරන කෙනෙක් වුණත් ආරම්භ කරන්නේ සමතෙන් තමයි. ආරම්භ කරන්නේ සමාධියෙන් තමයි. ඒ සමාධියේ අරමුණක් ගන්නවා. ওই වායෝ පොට්ටබ්බ ධාතු හරි එහෙම නැත්නම් කසින මණ්ඩලයක් හරි සක්මනේ වම දකුණ හරි අරමුණක් කරන ඊට පස්සේ අරමුණට සමත සමාධියක් තුලින් නැත්තම් ලක්ක ආරමුණු උපනිඥානයක් වශයෙන් අරමුණට බැස ගැනීමක් වශයෙන් කිට්ටු කරනකොට කරනකොට කරනකොට අරමුණට සමීප වීමේදී සමත වශයෙන් අරමුණට සමීප වෙනවා නම් අරමුණ තුලට බැස ගන්නවා විපස්සනා වශයෙන් සමීප වෙනවා නම් අරමුණ විචිෂ්ට වශයෙන් මේ තීක්ෂණ ඥෝණින් අරමුණ විනිවිදිනවා. ඒ අරමුණ විනිවිදිනකොට අරමුණු කරන්නේ වම දක්න වශයෙන් සක්මන නම් පරියංකේදී ආස්වාස් ප්‍රස්වාසේ නම් ආස්වාසේ ප්‍රස්වාසේ දකින්න වෙනුවට නැත්නම් ආස්වාස් ප්‍රස්වාසේ දැකලා ඇතුළට ගිහිල්ලා ආස්වාසේ කියන්නේ තද ගතියක් උණුසුම් ගතිය සිසිල් ගතිය කම්පන ගතිය සිසිල් ගතිය කියලා එකේ ගති ස්වභාව භාව ධාතු ආදී දේවල් දකින්න පටන් අර ගන්නකොට තමයි විපස්සනාට සූදානමක් වෙන්නේ. එතකොට පිට වෙන හුස්මත් පේන්නේ වෙලාවට හුස්ම වශයෙන් නෙවෙයි නැත්නම් හුස්ම ඇතුළට ගිහිල්ලා මේක හැප්පෙන ගති, කම්පන ගති, චංචල ගති, භාව ලක්ෂණ, තද ගති, සිසිල් ගති වශයෙන් ධාතු වශයෙන් නැත්නම් ලක්ෂණ මේ ඒවට කියනවා භාව ලක්ෂණ, සබාව ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, සා ලක්ෂණ ආදි වශයෙන් අරමුණ විනිවිදට පස්සේ තමයි විපස්සනාට සූදානම් වෙන බවට තේරුම් කරගන්න පුළුවන්. ඉස්සෙල්ල දකින්නේ මගේ හුස්ම, කෙටි හුස්ම, දිග හුස්ම වශයෙන් හුස්ම කියන සම්මුති නාමය. හුස්ම ඇතුළට බහලා ඒකේ තියෙන කැම්ප් පිරිමැදෙන බව, කම්පන බව, චංචල බව, තද වෙන බව, බුරුල් වෙන බව ආදී භාව, ස්වභාව, ධාතු මත වෙනකොට අන්නේ ධාතුත් එක්කම තමයි විපස්සනා සමාධිය ඇති වෙන්නේ. ඒක නිසා සමතෙන් ගිහිල්ලා පෙරලියක් ඇති කරගෙන අරමුණත් පෙරලාගෙන සමාධියේ සමත සමාධියෙන් විපස්සනා සමාධියට පෙරලාගෙන අරමුණ පතුරු ගහගෙන විසිතුරු කරගෙන කිඳා බැහිලක් තමයි විපස්සනා සමාධියදී වෙන්නේ. ඒතකොට විපස්සනා සමාධිය තුළදී මේ ධාතු ලක්ෂණ වලට යනකොට අරමුණ බොහොම සජීවී තත්ත්වයටපත් වෙනවා. උතුරන බත්තලියක් වගේ කොජ දාන කිරිමුට්ටියක් වාගේ එහෙම නැත්නම් දියකඩකට වහිනවා වගේ අරමුණ බොහොම සක්‍රිය වෙනවා සක්‍රිය වීමත් එක්කම තමයි මේ පෙරලී සිද්ධ වෙන්නේ සමත සමාධියකින් ගිහිල්ලා විපස්සනා සමාධියට වැටෙනවා ආරමුණ උපනිච්ඡානය කියන එක ලක්ෂණ උපනිච්ඡානයට වැටෙනවා අරමුණ නොපෙනී යනවා නොදැනී යනවා අරමුණ ඇතුළත තියෙන පුංචි පුංචි කොටස් විසිතුරුව පේන්න පටන් අර ගන්නවා ආස්වාද ප්‍රසවාසයේ වෙනස නැති වෙනවා නමුත් සමාධියක් තියෙනවා ඒ වෙනසේ තියෙන බරපතලකම තමයි හුඟක් වෙලාවට කෙනෙකුට දරා කියා ගන්න අමාරුයි. මේක භාවනා දියුණුවක්ද, පටලවිල්ලක්ද, ආපසට යෑමක්ද, ඉස්සරහට යෑමක්ද, ගොනු වීමක්ද, වික්ෂිප්ත වීමක්ද කියන එක දරා ගන්න බෑ. ඒ නිසා උඟ දිනකොට වෙන දේ කියන්න තේරෙන්නේ නැහැ. කිව්වට ඒක තේරුම් ගන්නෙත් නෑ. ඒක නිසා හැම වෙලාවෙම සමත සමාධියේ තියෙන කෑදරකමක් හැම කෙනාගේම මනසේ තියෙනවා. ඒ නිසා මෙතෙන්දී සමත සමාධියේ පෙරලියක් සිදු වෙනවා. සමත සමාධියට අභියෝගයක් සිද්ධ වෙලා ඒ අතරමැදින් පලාගෙන විපස්සනා සමාධිය මතුවෙනවා. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න උඟ දෙන්නේ දන්නේ. ඉතින් ඒක නිසා කාලයක් යනවා භාවනා කරලා මහා ලොකු දෙයක් නෙමෙයි වෙන්නේ. මේ වෙනසක් මේක වෙන්න පුළුවන්ද මේක හරිද මේ වුණා මට වුණා මගේ දෝෂයක් නිසාද කිය කිය අන්තිම චිත්තක්ෂණ වෙනකන් යෝගාවචරය මේකට අභියෝග කරනවා මේකට ශ්‍රද්ධාව ඇති කරගන්නේ මේක මේ කොනහන ඒ තාක්කල් විපස්සනා සමාධිය පළපදියක් වෙන්නේ නමුත් වෙන දෙයකට වෙන්න ඇරලා විග්‍රහ කරන්න නැතුව විමසුම් දාන්න නැතුව වෙන්න දුන්නොත් මේකට එච්චර වෙලා යන වැඩක් නෙමෙයි බොහොම මේ දවසින් දෙකෙන් අල්ලන්නත් ඉඩ තියෙනවා නමුත් සමහරට ජීවිත කාල දෙක තුනක් උත්සාහ කරත් මේ පෙරලි අඳුර ගන්න බැරි නම් ඉතින් හැමදාම චෝදනා කරනවා මට අරමුණ නැතුව ගියා, එල්ලයක් නැතුව ගියා, බලන්න දෙයක් නැතුව ගියා, නිින්ද වැටුණා, සැක පහල වුණා, බය ඇති වුණා, සංකාව ඇති වුණා, කුකුස් පහල වුණා, নানা ආකාර දේවල් දෙනවා. ඉතින් මෙතෙන්දී කාය ජීවිත নিরপেক্ষව භාවනා વિશે ඇති සම්‍යක් දෘෂ්ටිය යෝනිසෝ මනසිකාරය ශ්‍රද්ධාව වගේ දේවල් හැම දෙයක්ම පරීක්ෂා කරලා තමයි යහපැතර දාන්නේ. සද්ධාවේ අඩුපාඩුවක් වුණොත් සම වීර්ය අඩුපාඩුවක් වුණොත් සතිය අඩුපාඩුවක් වුණොත් සමාජීය ප්‍රඥාවේ අදාළ එතකම්ම කියනවා ගන්න බෑ කියලා. ඉතින් අර කැරකි කැරකි එතරම් ඉන්නවා. යම් වෙලාවකම එකලස් වෙච්ච ගම සමත සමාධිය ඉඳලා විපස්සනා සමාධියට යනවා. ඒකට කියනවා චනමාත්‍ර සමාධිය, කනමත්ත්‍ඨිසික සමාධි කියලා. ඉතින් මේක පොතේ ගුරාලා කවදාකවත් පිළිගන්නේ. ඒ නිසා ලංකාවේ මේක ආරම්භ කරන වෙලාවේදී ලංකාවේ උගන්වන ගුරුවරුන්ට ප්‍රසිද්ධ වේදිකාවල පහර දුන්නා මේකට සමාධිය කියනවාද මේක මේ විකාරයක් නේද මේක පොතක නෑ නේද කියලා නමුත් ඒ මේ භාවනා කරපු කෙනාට නම් තේරෙනවා ඒ කපාගෙන බහිල්ලක් බහින්න ඒක බහින්න නම් සක්කාය දිට්ඨිය අතාරින්න. ඒක බහින්න නම් කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනේ. ඒක බහින්න නම් ලොකු අභියෝගයකට ලෑස්ති වෙන ඕන දෙයක් කැප කරන ඉදිරියට යන ගැම්මක් ලාවට පරීක්ෂා වෙනවා විතර. පරීක්ෂාවෙන් සාර්ථක වුණොත් එහා පැත්තට වැටෙනවා. හැම පරියන්කේදීම වෙන්න ඕන. ඒක මේක සැරයක් වෙන එකක් නෙවෙයි හැම පරියන්කේදීම වෙන්න ඕන මේක. සමාජය තුළදී නොයෙක් හිතවිලි අඩු වැඩි වශයෙන් පවතින්නේ කුමක් නිසාද? ඒ නිතිබර අවස්ථාවක්ද? නෑ සාමාන්‍යයෙන් හිතවිලි වැඩි නම් නිදි නෑ කියන එකයි ගන්න තියෙන්නේ. නිතිබර ගතිය වැඩි නම් හිතවිලි නෑ. හිතවිලි කියලා කියන්නේ ශක්තිය අධිකතර භාවයක්. නිදිමත කියලා කියන්නේ ශක්තිය අඩු භාවයක්. මේ දෙක මැද තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒක නිසා අධික හිතවිලි ඇවිල්ලා වික්ෂිප්ත භාවයට ආවොත් නිදිමතකම නැති වෙනවා. නිදිමතට ආවොත් හිතවිලි අඩු වෙනවා. මේ දෙකම තියෙනවා නම් සෞඛ්‍ය සම්පන්නයි වැඩි. හැබැයි යෝගාවචරය දැනගන්න ඕනේ මේ දෙක අතරමැදි මේ ගෙනියන්න ඒකෙදී අර මේ මයංගනේ ඉන්න තෙල් බේත් කාර්ය මයංගනේ මිනිස්සු කියනවා මේ මේ වගේ වෙලාවට මයංගනේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට පිච්චෙන අවුවක් තියෙන. ඉතින් සාමාන්‍ය බස් එකේ ඉඳ වෙනදාට වැඩිය පැයක් විතර පමා වෙනවා. ඉතින් අර මිනිස්සු අර පට්ට අවුවේ ඉඳ ගියාම ඉතින් ওই බුලත් ටිකක් අතේ දාගත්තට ටික වේලාවක් යනකොට ඒක කන්නවත් බෑ. වේලනවා කට. ඉතින් ඒක නිසා කඩේකට ගියාට පස්සේ කන්න තියෙන්නේ වඩේ තමයි. ඉතින් බුලත් හක්ක එහිට දැම්මොත් ආයෙක කන්න ඕනේ ද බුලත් හක්ක මේ පැත්තෙන් තියාන වඩේ වල මේකත් ඉතින් හපද්දි මැදින් ප්ලේන්ටිය ගන්නවා. ඕක තමයි අදින් ප්‍රතිපදාව කියන්නේ. ඒකල මේකෙන් තල්ලු කරලා වඩේ කැල්ලක් කාලා ආයෙ ප්ලේන් ටිකක් බිල්ලා වඩේ ඉවරනට පස්සේ බුලත් පිට අරගෙන එළියට එනවා. ඕව දන්නේ නැත්නම් දිබාන කරන්න බෑ. මෙයාගේ බුලත් පිට විසිකලා ආයෙ අවිලා ආයෙ කන්න අමාරුයි ඒක. ඒක මෙයක් ඉතින් වඩේක මේ පැත්තෙන් කාලා මැදින් ප්ලේන් ටික ගහන්න ඕනේ. ඒ වගේ නිදිමත පැත්ත මෙහෙන් තියෙන්න ඕනේ. හිතවිලි බහුල බව මෙහෙන් තියෙනවා දෙක අතර මැදි මේ ට්‍රිවිලර් කාර්යෝ දාන්නේ වාහනේ. පොඩ්ඩ ඉඩ හම්බෙච්ච ගම ඒ වගේ සම්මාදිට්ඨිය හොයාගෙන මදමාවත හර දාගන්න බැරි නම් ඒ කවදාවත් ඔය තුන සමබර කරලා දෙන්නේ නැහැ. ඔය මැදින් දාගන්න හැටි දන්නේ නැත්නම් අංකන ගැලවිජ්ජාව දන්නේ නැත්නම් මොන භාවනාවක් කරන්න බෑ. කවදාකවත් පෙත හැදිලා නැහැ මතක තියාගන්න. පෙත හදාගෙන යන්න ඕනේ. එතන එතන සංශ්ලේෂණය කරන්න. ඒ නිසා ස්ථානෝචිත ප්‍රඥාව කිසිම දනක පාවා දීලා බෑ භාවනාවේ. ඊයේ හරි ගියයි කියලා අද හරියන්නේ නැහැ. අදත් අලුතෙන් උපයන්න ඕනේ. අදත් උපයන්න වෙන්නේ ගහගෙන බැනගෙන රණ්ඩු කරගෙන නිකන් බඩුවක් ගන්න ගියාම හෙට්ටු කරනවා වගේ සුපර් මාකට් එකෙන් කියලා මේ මරන මල්ලි මල්ලි දාගෙන කතාවල් මේකේ බෑ. මේ නිකන් පොළට ගිහිල්ලා බඩු ගන්නවා වගේ තමයි. එක්ක කියන්නේ මොකද? පින නන්නේ. එතනම් ස්ථානෝජිත ප්‍රඥාවයි වෙට්ට පිටතට කට්ට වෙච්ච මොලයක් ඕන. ඒකෙදි මං මං කියනවා මේ ඒ සෙල්ලක්කාරකම නැතුව මේ මේ උහුරතලයක්වත් ආගමික ගතියක්වත් ධාර්මික ගතියක්වත් මොකක්වත් නැහැ. ඒකේ සම්පූර්ණ මේ අර මේ මේ මේ වෙලාවේ පිටකොටුවේ මාකට් එකට ගියා නම් අර බඩු මල්ල ඔළුවේ කරේ තියාගෙන දාඩියෙන් වැක්කර මෙච්ච අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියාගෙන යනවා හැප්පුණෝ කරන්න දෙයක් නැහැ මාසයක් නාන්න වෙනවා මොකද ඒ අකාගේ ඇඟ පුරාම කරවල ගඳයි ඌ හැබැයි කල්ලාතෝ කියනවා අයින් අයින් අයින් කියලා මිනිස්සු පැත්තකට වෙනවා යන්න කාටවත් ඉඳ නැත සම්පූර්ණ මිනිස්සු පිරিলা. මිනිහා කරට අරගත්තා. මිනිහා දන්නෙත් නැහැ කොහොමද ගියේ කියලා ළඟ හිට මිනිස්සු දන්නෙත් නැහැ කොහොමද ඉඳ දුන්නේ කියලා ඒ පාර හදාගෙන යන්නේ. කවදාකවත් මෙහෙම පාර හදලා උඹ මෙහෙම ඵලයන් කියන්නේ එක සම්මාදිටිය නෑ. සම්මාදිටිය තියෙන හැම වෙලාවෙම තෙරපුම ඒ මැදින් කපාන යන්න ඕනේ. ඒකට අපේ සිංහලේ කතාවක් තියෙනවා අන්දරේ රජමාලිගාවට ගියාම රජුරෝ අන්දර ඇත්තට මිනිස්ටර් ලෙවල් එකේ ඉඳලා තියෙන සාමාන්‍ය කැබිනට් එකේ වාඩි වෙන්න පුළුවන් තරමක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ අන්දර කිසිවිලා තියෙන විශේෂ ඥාන. ඒ නිසා රජුරෝ වාඩි කරනවා. ඒ නිසා රජුරෝ යනකොට කැම කන නිසා රජුරොත් එක කැම කෑවලු. අන්දර කොච්චර කැම කෑවත් යන ගමන් කුසියට කොට වෙලා යන්නේ. එතකොට අරක්කමයා කිව්වලු මම මේ අද මේ දවල්ට කෑම රැයට ගෙනාවු කිරි වර්ගයක් තියෙනවා කනවාද කියලා. පිස්සු කතා කරනද කිරි කන්නේ නැතුව මොන කෑමද කියලා මෝ කිරි කෑවා. කාලිවර්ලා කොහොම හරි අරක් කැමේ රජුරෝ ගාඩ ගියාට පස්සේ රජුරෝ නිකන් හල්ලාව සල්ලාප කතා කරනකොට කිව්වලු මේ යන ගමන් අන්දරේ ඇවිල්ලා මේ කුසියට යන ගමන් ගොඩ වුණා. ඒක මොකද කෙරුවේ කියලා කිරිකාවයි කියලා. රජුරෝ තරහ ගියා. රාජභෝජනෙත් කාලා තවත් කාලා. ඒකට රජුරෝ තරහ වෙනවා. කියන්නේ රජුරෝ දුන්නාට පස්සේ ආය තවත් කෙනකින් කෑවොත් ඒක අර ආහාරයට නිග්‍රහයක් ඒක සරුවචනංශ අපට කියලා දීලා තියෙන්නේ දාන වේලක් දවසේ ගන්නකොට ඇති කියලා කිව්වනම් ඊට පස්සේ ආයේ දවසේ ආයේ වළඳන්න එපයි කියලා. ඒකට අපි කියන්නේ පවරනවා කියලා. දානික දෙන කෙනාට කිව්වොත් ඔය ඇති කියලා ආයෙසරයක් આવොත් අර ජීවිතේ කරාට කරන කෙනහිල්ලක් වෙනවා. එයාගේ දෙයට වැඩිය හොඳ දෙයක් හම්බෙලා තියෙනවා කියලා දැනගත්තාම මුල් දායකයට හිත නරක වෙනවා. මේක සාසනෙත් වෙච්ච සිද්ධියක්. ඉතින් රජුරණ කේන් යනවා. ඉතින්ලා රතු අන්දර ගින්නවට පස්සේ කියනවා උඹ මෙහෙම වැඩක් කරලා තියෙනවා. ඒකට වැඩිකාරද නිවැරදිකාරද? දෙයයන් ආහන්සට මේක ඔප්පු වෙච්චාවයි මම කරපෙන්ඥන්ඥන්කෝ කියලා කිවලු මම මේක වෙන හැට පෙන්වන්න මට රාජපුරුෂයෝ සේර මාලිගාවෙන් ඔක්කොම සේවකයෝ ටික මට දෙන්නයි කියලා. ඊට පස්සේ මේ යන්දරේ මොන දෙයට යනවද කියලා දන්නේ නැහැනේ. ඊට පස්සේ පුංචි කාමරයකට අර සේවකයන් අන කරාලු සේරම කාමරය ඇතුළට යන්නේ කියලා. දැන් මේක ඇතුලේ ඉඳ ඉඳ නැතුළු කට්ටිය සෙනක ඉඳ ඉඳ නමුත් රාජාහන වැඩ කරන්නේ අන්දරේ හරහා ඔක්කොම දැන් මෙතන මේ කාමරේ පොඩි කාමරයක් පිළිලා. පිළිුණාට පස්සේ දැන් එක්කනට එක්කනට ඉන්න බැරි සෙනක. ඊට පස්සේ දැන් ගිහිල්ලා කිව්වලු දේවන්නාස වඩින්න කාමරේට කියලා. රජුරෝ මෙතෙන් දෙනකොට අර පිරිස ඈත් වෙලා හිර වෙලා කර ඔර්ලෝසෝ ගාවට ගිහිල්ලා ආපහු යන්නේ කියලා රජුරෝ. රජුරෝ යනකොට අර පිරිස දෙපැත්තට ඈත් වෙලා ඈත් වෙලා රජුරෝන්ට ගෑහුණත් පස්සේ රජු අතෙන් ගිහිල්ලා ආපහු යනකොට කිවලු මං කාපු කැමැටිකෝ ඉන්න රාජසේවක වගේ කිරිටික රජ්ජුරුව වගේ කිවලු කොයි කෙනත් ඈත් වෙලා ඉඩ දුන්නයි කිවලු කිරිටික පල්ලෙහාට එනවා. ඒ නිසා ඔබතුමා දීපු කැමැට අගෞරවයක් කරලා නෙමෙයි කිරි කියන්නේ අනිකුත් කැම අතර රජ කෙනෙක් වගේ කියන. ඉතින් රජු දඩුවම් කළා නැහැ. කිරි වලට ඉඩ තිබුණේ නැහැ බඩේ. නමුත් ඒ කිරිවල තියෙන ශ්‍රේෂ්ඨත්වයට ඉඩ හදා ගන්න. ඒ වගේ නිදිමත සහ හිතවිලි කියලා කියන්නේ සාමාන්‍ය ආහාර වගේ. මධ්‍යම ප්‍රතිපදා වෙනකොට මේ දෙන්න ඉඩ දෙනවා. මගේ බඩ පිරලා තියෙන්නේ මට නිදිමතයි මේ හිතවිලි දෙක අතරමැද හිස්පාසුවක් නැහැ කියලා කිව්වට කවදාකවත් ඒ කියන නිදහසට කාරණාවේ මධ්‍යම ප්‍රතිපද හැදෙන්නේ නැහැ. අපි කොටේකට කුණ්‍යක් බස්සනවා වගේ රාජසේවකයන් ඇතුළට රජුරෝ යනකොට ඉඩ දෙන්න වගේ ටැක්සි කාරෙක් ගෙනියන්න වගේ වඩේ එකයි බුලත්තට මැදින් පේන්ටි ගහනවා වගේ මධ්‍යම ප්‍රතිපදා හදාගන්න බැරි නම් ඕගොල්ලෝ ඔහොම නෙවෙයි මෛත්‍රී බුද්ධ ධාතනේ භාවනා කරත් ඔතනම තමයි. ඒක ගෙනත් දෙන එකක් නේද හදාගන්න. ඒකට ගැළවිච්චාව දැනගන්න ඕනේ. ඒක පින්නට පහළ වෙන එකක් නන්නේ. කද්දාකත් ඒක වෙට්ට පිටලකමක්ම තියෙනවා. කට්ටකමක්ම තියෙනෝනේ. ඒකෙදි අනුකම්පා කරන්න එපා. මර්සිලස්. එන නිින්ද ගැනවත් හිතවිලි ගැනවත් තෙතක් අනුකම්පාව නැහැ බස්සන්න ඕනේ. හොඳට බහැප කුඤ්ඤයට උඩ පැන පැන කුඤ්ඤෙන් මේ කුළු ගෙඩියෙන් ගහනකොට පොටේ පලාගෙන වහින්නේ. කුඤ්ඤේ. ඒ වගේ බැස්මක් වහින්නේ මධ්‍යම ප්‍රතිපදාව. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ භාවනා කරනකොට දැන් සිත දිහා සිතින් මේ ආස්වාද ප්‍රසවාසය දිහා බලාගෙන ඉන්නකොට ඒක පාලනයක් වෙනවද? මොකද දැන් සිතටනේ එන්නේ අර මේ ක්ලේශ මේ රාග දේශ මොහේ එහෙම සිතටනේ සිත පැත්තකින් තියලා අපි මේ ආස්වාස ප්‍රාස්වාසයට නිකන් ඉඳ ඉඳ ඉඳ හරින්න ඕනේ නැත්නම් ඒක පාලනයක් වෙනවා දැන් ඔය සයිකොලොජිල් කියන්නේ මේ පොඩි ළමයෙක්ගේ චර්යාව අපි බලනවා නම් ඒ ළමයට නිදහසේ හැසිරෙන්න දෙන්න ඕනේ කියලා අන්න ඒ වගේ සිතේ මේ යම් කිසි මේ ආස්වාස ප්‍රාස්වාසයේ පාලනයක් වෙනවා බලන් ඉන්නකොට එතන ප්‍රශ්න දෙකක් තියෙන එකක් තමයි හිත පිළිබඳව බලන්නේ ගොත් ප්‍රകൃතිය නෙවෙයි දකින්නේ පාලනය වෙන එක. එහෙනම් අනිගමන ඒකට ඉබේ වෙන්න ඇරලා මේ මේ පේන්න අරින්න ඕනේ. බලනකොට වැඩිය පේන්න අරින්න ඕනේ. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන. ওই දැන් ওই ප්‍රශ්නේ අහන්නේ හිතද නැත්නම් වෙන කෙනෙක්ද කියන එක. හරි මං කියන්නේ මේ හොරාගේ අම්මගේ පේන ඇහිල්ලක් නෙමෙයි කරන්නේ. ඔය දැන් ප්‍රශ්නානෙත් හිතමනේ. පාලනය කරන්න එපයි කියන්නේ හිතමනේ. පාලනය කරපන් කියන්නේ හිතමනේ. මොකද වෙන්නේ? පාලනය කරන්න එපයි කිව්වයි කරපන් කිව්වයි වෙනසක් වෙයිද මේ හිතමනේ මේස කතා කරන්නේ? නන්දනේ මං කීයක තේිනවද කියලා. හිතට කිව්වත් මේක දිහා වෙන්නදරලා බලන් හිටපන් කිව්වත් නෑ උඹ කරපන් කිව්වත් ඔය කොහොම කරුවත් හිතට ඕන දේ කරන්නේ. වෙනවත් කියලා මට නැති වෙනවා නැති වුණාට අපිට කරන්න දෙයක් නැහැ. අපි යටයි අපි අහිංසකයි අපි අසරණයි අපි අනාතයි. අපිට මේ හිතට කියන්න බෑ මේක වෙන්න ඇරලා බලපන්. එහෙම නැත්නම් මේ පේන්න ඇරපන් කිව්ව කොයි දේ කෙරුවත් හිත කරන්නේ ඌට ඕන දේ තමයි. දෙකම දැක්කොත් බැලුවොත් පාලනය වෙනවා වෙන්න ඇරියොත් ස්වභාවික වෙනවයි කියලා එකක්වත් තේරිමේ අයිතියක් අපිට නැහැ. ඒ නිසා කොයි එකාවත් හිත නරක කරගන්න එපා. මම හිතලා කරනවා කිව්වත් හිත නරක කරගන්න එපා. ඉබේ වෙනකොට බැලුවා කිව්වත් හිත නරක කරගන්න එපා. ලක්ෂ වාරයක් කරනකොට ওই අවශ්‍ය දේ දකින්න. එහෙම නැත්නම් මේ හිතත් එක්ක මේ හිතේ හිත දෙන ලනු මේ ප්‍රශ්න අහන්නෙත් හිතමයි. වෙන්න අරින්නෙත් හිතමයි. කරන්නෙත් හිතම නම් ඔක සාකච්ඡා කරා කියලා අපිට කෙලවරකට යන්න බෑ. අර කතාව ඇත්ත. යමක් අපි නිරීක්ෂණය කරනකොට ඒ සිද්ධිය පාලනය වෙනවා. සිද්ධිය නතු වෙනවා. ඒක සාමාන්‍ය ඉංග්‍රීසියෙන් මොනිටර් කරනවා කියලා කියන්නේ. මොනිටර් කරනකොට පාලනය වෙනවා. ඒක නිසා අපිට කවදාකවත් දෙආධ්‍යා බලන්න බෑ. බැලුව පමණින් ඒ දේ වෙනස් වෙනවා. බුදුජානක සඳහන් කර තියෙන යේන යේනේ මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤත. ඒකෙදී ෆිසික්ස් වල භෞතික විද්‍යාව දැන් අන්තිමටම හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ <coughs> සඳහන් කරන්නේ ශ්‍රෝඩින්ජන් ශක්ති ප්‍රවාහ ශක්ති තරංග මනුෂ්‍ය විඥානික හැප්පිච්ච ගමන් නැත්නම් මනුෂ්‍ය විඥානිකයට වැදිච්ච ගමන් ඒක කලැප්ස් වෙනවා ඒක කඩා හැලිලා අංශු බවට පත් වෙනවා එහෙම නැත්නම් ශක්තිය තියෙන ශක්තියක් අංශු බවට පත් වෙන්නේ හිතක් වැදුනොත් විතරයි බැලුවොත් විතරයි ඇහුවොත් විතරයි ඒ නිසා මනුෂ්‍ය මනසකට වැදුනේ නැත්නම් ඒක ශක්ති වශයෙන්ම පවතිනවා මනසක වැදිච්ච ගමන් ඒක අංශු බවටපත් වෙලා ඒ නිසා අයිසෙක් නිව්ටන් කිව්වේ ආභ්‍යවකාශයේ සරලව ගමන් කරන දෙකට යමක් වැදුනහම ගමන්පතේ මාරු වෙනවා කිය. ඒකේ තුන්වෙනි නියමයේ මං හිතන්නේ. එතකොට ආලෝකය ගණන් ගත්තේ වස්තුවක් වශයෙන් නෙවෙයි ශක්ති වශයෙන්. අයින්ස්ටයින් හොයාගත්තා ආලෝක තරංගයක් වුණත් බැලුවොත් ගමන්පත වෙනස් වෙනවා කියලා. ඒ නිසා බලන්නේ ප්‍රകൃති ආලෝක තරංග නෙවෙයි. අපි බැලීම නිසා විකෘතියට පත්වෙච්ච ආලෝක තරංගයක්. ඒක නිසා තියෙන එකක් බලනවා නෙවෙයි. අපි කරන්නේ අදාගෙන බලන එක. ඒක වෙන පැත්තකට දැම්මා ඔය සුදස්සන ස්වාමීන් වහන්සේගේ බණ අහන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ඉස්සරහ තියෙනක මේ පවතින දේ මම දකිනවා මම දකින දේ මෙතන පවතිනවා කියලා අපි හිතන්නේ. මේක ස්ථිරවම දෙයක් තියෙනවා. ඒක මම දකිනවා. ඒ දකින්න දේ මෙතන පවතිනවායි කියලා. නමුත් එහෙමනම් අනිත්‍යතාවයක් මේක වෙන්න බෑ. අනිත්‍යයි කියලා කියන්නේ මේ තියෙන දේ පේන්නේත් නැහැ, පේන දේ අපිට තියෙන්නේත් නැහැ. පේන දේ මෙතන ඇත්තෙත් නැහැ. ඒක එක කෙලවරක්. මිරිඟුව බලනකොට මිරිඟුවේ වතුර තමයි තියෙන්නේ. නම ගිහිල්ලා බැලුවට එතන වතුර නැහැ. හැබැයි මෙහි ඉඳලා බලනකොට පැහැදිලිවම වතුර තමයි පේන්නේ. ඔව් එතන තියෙන 1000ක්. දැන් රීලවේ කණ්ණාඩියක් අල්ලගෙන අර එහා පැත්තේ ඉන්නේ රිලව අල්ලන්න හදනවා. බොහෝමත්ම අප වෙලා කප වෙලා වතුර නොබී නොකා නොබී අල්ලනවා. ඉතින් හොඳටම කියනවා එහා පැත්තේ රිලෙක් ඉන්නයි කිය. නමුත් ඌ අර විරිත් විරිත් හපහප අල්ලන්න ගියට අහුවෙන්නේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් නොදක්කත් ඌ අතාරින්නෙත් නැහැ. ඒක අල්ලන්න ඕන. ඒකමයි මනුස්සයාටත් වෙලා තියෙන්නේ. මේ හිතනවා මේ පේන දේ එතන තියෙනවා. ඒ තියෙන දේ තමයි පේන්නේ කියන දර්ශනය ගත්තාම ඒක නිත්‍ය සංඥාවට වැටෙනවා. නමුත් අපි බලපු පමණින් ඒ වස්තුව වෙනස් දෙයක් බාටපත් වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. මේකට දෙනවා නිදර්ශනයක් ඒ මහා සෙන් බුද්ධ ආගමේ දවස් 7කින්වත් යන්න බැරි තරම් මහා හද්ද කැලයක් කියලා කියන්නේ හද්ද කැලි කියලා දවස් 7ක් ගියත් මැදට යන්න බෑ. හද්ද කැලයක් මැද මිනිස්සෙක් කවුරක්වත් සතෙක් නැත්නම් විශාල හඳුන් ගහක් ඇදගෙන වැටුනොත් සද්දයක් තියෙයිද කියලා අහනවා. අහන්න කෙනෙක් පලාසක නැහැ. දවස් හතක් යන තරම් දුරක. ඒකට ඇති වෙන සද්දේ ගහක් වැටෙනකොට සද්දයක් එනවද කියලා. දීපල්ලක උත්තර නිසා සද්ද නැහැ කියන එක තමයි කියන්නේ. ඒ නිසා කියනවා තනි අතකින් අපුඩියක් ගහන්න බෑ. ඒක මොකේක හරි වැදුනොත් තමයි සද්දයයි. නැත්නම් තනි අතින් ගහන අප්පුඩිය වගේ තමයි ප්‍රතික්‍රියා නොකරන තාක්කල් මේ සංසාරයෙන් අපිට කවදාක බාධාවක් එන්නේ අපි ප්‍රතික්‍රියා කරොත් තමයි සංසාරේ බාධා අපි ඇඟේ දාගෙන විඳවන්නේ. ඒ ඔව්. ගිහිල්ලා තියලා බලන්න. නිසා අපි පුළුවන් තරම් ෆයිට් කරනවා එතන අහන්න කෙනෙක් නැතුණාට සද්දයක් තියෙනවාම ඒ තරම්ම නිත්‍ය සංඥාවක් අපි ඉන්නේ. අපිට ඒක තිබිලත් තිබුණත් නැතුව කන්නේ ඒක ඔප්පු කරලා පෙන්නන්නත් ඕනකමක් තියෙනවා. නමුත් ਸਰවඥාන්ද කියන්නේ ඒක නෑ කියපන් ඇහුණත් දුකක් කොතන තියෙන්නේ. ඉතින් දුකක් මේ ටේප් එකක් තියලා මොකටද ඒ දුක අහන්නේ? ඕක නෑ කියපන් ඉවරයි. ඒ තරම්ම අපිට සත්‍යය අමිහිරි. අපිට විමුක්තිය එපායලා තියෙන අපිට ඕන කියන්නේ හිරගයක් අපිට ඕනේ දඩයක් අපිට ඕනේ වදයක් අපිට ඕනේ පෙළන ගතියක් අපිට ඕනේ තවන ගතියක් මේ සංසාරේ කියන්නේ ඕක තමයි මේ ලෝකේ තියෙන හරිය ශූන්‍යයි කියලා බුදුරජාණන්සේ කියනවා. අපිට ශූන්‍යකමක් පේන්නේ අපිට අම්මා පේනවා තාත්තා පේනවා නිල් කහ රතු වර්ණ සටහන් සේරම පේනවා. ඒ මදිවට ඒක තව කෙනෙක් එහෙම නැහැ කිව්වම ගහමරා ගන්න යන තරම් ඊර්ෂ්‍යා ක්‍රෝධමානත් එනවා. ඕකේ මේ මනුස්සයර කහ නම් මට රතු නම් ආම්බෝ ඒක ගනින් කියලා කිව්වට පස්සේ ඉවරනේ ප්‍රශ්නේ. අපි මොන જાතිමත් කැමති නැහැ. අපි කියන ඔබ එහෙම කිව්ව වළියට එහෙම යටත් වෙන්න අපි නෝන්ජල් නැහැ. මම එනවා විරුද්ධව කියලා. ඉතින් කැලේ හිටියලු මං කීපුවා තවක් කියනවා නරියෙක් ඒකට ගාය. ඉතින් ඌට නිකම්ම ඉන්න බෑ. ඉතින් තව නරියෙක් ඉන්නවලු ඌට කම්මැලිලා ඌ පැත්ත කරලා ඊට පස්සේ ගිහලා කළා මස්සිනා අපි සෙල්ලම් කරමු. යා කරන දේ කළා මට බෑ. මට කම් ඊට පස්සේ කළා එහෙම නෙමෙයි මොකද්ද බං මට සෙල්ලම් කරන කවුරක්වත් නැහැ. කැලේ ඉන්නේ සෙල්ලම් කරන්න වටින් කියලා. අර කොළු මට බෑ කියලා. දෙසුන්දරේ ගියාට පස්සේ අර හිතුවක් කරලා දෙක කනක් පැයෙන්න ගහන සෙල්ලම් කරනවා නැත්තම්. ඉතින් අරුයි දාගත්තලු දැන් වැඩේ අපිට ආයේ මොකද්ද කියන නිසා කරමු කියලා. ඊට පස්සේ කැලේකට ගිහලා කෝටු කැලක් ගෙනලා දෙකට කඩලා අර නරියා සෙල්ලම් කරන්න බැරි නරියාට කිව්වලු මේ කෝටු කැල්ල උඹේ. මේ කෝටු කැල්ල මගේ. දැන් මං උඹේ කෝටු කැල්ල ගන්න පනිනවා උඹ මගේ කෝටු කැල්ල ගන්නවනේ කෝටු කැල්ල උදුරගත්ත එක්කන දිනුම් කියලා. දැන් සරණගේ කොන්දේසි ඔක්කොම ටීම කරලා අර කල නරියා අවසරයෙන් කෝටුවක් තියලා මෙයාගේ කෝටුව පාගෙන අර නරියා ගාවට පැනලා කරොත් ওই කෝටුව මගේ දීපේ කියලා. අර කම්මැලි නරියා කෝනේ නම් උඹ ගනින් කියලා. මේ කෝටු කෑල්ලකනේ සෙල්ලමට හදාගත්ත කෝටු කෑල්ල මුළු ජීවිතේම අපිව ගහපා දෙන්න හදන්නේ අපිට තේරුම් ගන්න බැරි අපි හරි කියාගත්ත දේ මම මෙහෙමයි කියාගත්ත දේ අර මිනිස්සු ඇවිල්ලා කිව්වොත් නෑ කියලා වෙන මොකක්වත් ඕනේ ගහ ගන්නවා මරා ගන්නවා යුද්ධ කරනවා රණ්ඩු නෑ ඒක ඕ ඕ එහෙම තමයි කියලා දීලා තන්න කිසි කෙනෙක් ඉන්නේ රණ්ඩුවට නිතරම ජයක් තියෙනවා මේ රණ්ඩු කරලා අපි දිනන්නේත් පට වියාපෝ තේජෝ වායෝ තමයි. දිනුවයි කියලා කියන්නේ රාගානුසය. තව වෛරක්කාරයක් ඇති කර ගැනීම. ඒ නිසා උඹ ගනි. ඕ දෙක කරන මරණ මොහොතේ එනකොට ඕක කරනවා. ඒක බය වෙන දෙයක් නෑ. මං කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා ওই දේ කරන්න. මේ ඇඟි පැත්තක් කඩාගෙන යන්න හදකොට වේදනාව දෙනකොට ගණින් කියලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. මොකද මේ අපි නෑ කිව්වත් කෙනෙක් කිව්වත් මරණ මොහොතේදී ඕක ගන්නවා. ඔහොම නේ ගොම්බෙල්ලගෙන් මේ මස් කලවන්නේ ඇටි කුකුල ඒ වගේ ගන්නවා ඔය වෙලාවට. ඉතින් ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලාම ඔය ටිකක් වේදනාව එනකොට මේක උඹේ ගණ්ඩනේ හදන්නේ ගනි. මට පුළුවන් ඔකේ පැන්ඩෝල් ගහන්න පුළුවන්, බාම් ගහන්න පුළුවන්. ඔය දේ කරලා හරි ගස්සා ගත්තා දැන් විතරනේ ඔකේ ඔය බාම් සැර ඉවරෙච්ච ගමන් ආයෙ වයනවා. දොස්තරුන්ට ඔළුව එහෙල්ලෙනවා. මොකද දොස්තරුන් දන්නවා බොරුව ගෙනියන්නේ නැහැටි. වෛද්‍ය ශාස්ත්‍රයේ හොඳටම දන්න ඔය බේත් වලින් කරන්නේ බබා නලවන එක විතරයි. එහෙම නැත්නම් මේ වේදනානාශක විතරයි. වැඩේ සිද්ධ වෙන්නේ ඇඟේ ප්‍රතිශක්තිය. ඇඟේ ප්‍රතිශක්තිය කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ බෙහෙතක් නලින තාක්කයි. ඇඟටම දෙන්න ඕනේ පුළුවන් නම් කාපම් බැරනම් කාපම්. ඒකට දොස්තර නෝලා කැමති නැහැ. මොකද ඒක පොලිමේ ලෙඩු ගන්න අඩු වෙනවනේ. ඒ නිසා අපි දැකන නිසයි වස්තු වෙනස් වෙන්නේ. අපි ඇඟිලි ගහන නිසයි දරුවෝ නරක වෙන්නේ. එහෙම නැත්නම් යනාතේ ගියොත් ඔయిత වැඩි ටිකක් හොඳට හිටිය කියලා මට හිතෙනවා. මොකද හදන මිනිහා කෙලසිච්ච හිතකින් නම් හදන්නේ. කද්දාකව හොඳ වැටට යන්න බෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධාතු සම්බන්ධ විස්තර භාවනා කිරීමේදී ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියා දක්වනවා මේ හොඳින් පැහැදිලි කර දෙන්න. මේකට මම ලියවිච්ච පොතක් තියෙනවා මේ කීප එක කරා මට නම ගම දෙන්න මම පොතක් වෙලා දෙන්නම්. මෙච්චර විතර පොතක් තියෙනවා. ඕක මේ පැයකින් කියලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. මුළු හැම ලක්ෂණ හැම ධාතුවක්ම හැම චෛතසිකයකටම ලක්ෂණ රස පච්චුපට්ඨාන බදට්ටාන කියලා පොතක් තියෙනවා. කියවලා බලන්න ඒක එච්චර සෙල්ලම් වැඩක් නෙමෙයි. හැබැයි කියවලා මට පොත ගෙනත් දෙන්න කවුරු හරි මේ කැමති කෙනෙක් ඉන්නවනම් මට කියලා දෙන්න. මේ ඈ මේ පාවොක් සිස්ටම් එකේ පාවොක් පරිවර්තනය කරනකොට මොක්පුර රන්දොර කියලා සීරීස් එකකට නැමෙ එක පස්වෙනි කාණ්ඩය. ලක්කන රස පච්චපට්ඨාන පදට්ඨාන කියලාමයි නම් කරලා තියෙන්නේ. ඒකේ ඔක්කොම අටු ආවේශින් පිළිගන්නාලද සම්මත 18 රූප කොටාස නාම කොටාස ඔක්කොම ලයිස්ට් දීලා හැම එකේම ඇත්තට හැම එකම විසුද්ධි මාර්ගයේ තියෙනවා. විසුද්ධි මාර්ගයේ මෙච්චර විතර පොතක්. නමුත් මේක එකතු කරලා තියෙනවා. පිටපත් නෑමයි ළඟ. නමුත් කියවලා දෙන්න දෙන්න පුළුවන්. ඒක ෆොටෝ ස්ටාර්ට් කරන්න ඕන නම් ඒ වුණත් කමක් නෑ. ඒක ඔය මේ අපිට අදාළ ටිකේ කියවනකොට රසයක් තියෙනවා. නමුත් ඔගේට කියවන්න ගියාම එච්චර මතක තියාගන්න අමාරුයි. කරු ස්වාමීන් වහන්සේ අවේදිත සුඛේ කුමක්ද යනු කෙටියෙන් පැහැදිලි කර දෙන සිට කවුරුවෙන් ඉල්ලමි. අවේදිත සුඛ කියලා කියන වේදනා වේදිත කියලා කියන්නේ දැනෙනවා, ඇඟෙනවා, ඉද්දෙනවා, කුප්පනවා, ඉද්දෙනවා මේ මේ රුප්පනවා කියන වචන. අපිට මේ දැනෙන්නේ උණුසුම, සිසිලස, කම්පන බව, චංචල බව, ගලන බව ඔක්කොම දැනෙන්නේ ඉද්දෙන ගතියකින්. කුප්පන ගතියකින්. රුප්පන ගතියකින් ඝර්ෂණයකින් ඒ ඝර්ෂණේ වෙන තාක්කල් ඒකට වේදනා කියලා තමයි කියන්නේ විඳිනවා මේකට කියන්නේ මේ වේදිතීති වේදනා කියලා අපි සාමාන්‍ය සිංහලයේ වේදනා කියන වචනේ පාවිච්චි කරන දුක් වේදනාවට නමුත් විඳීමක් සුඛ වේද සුඛයේසේ විඳීමක් හෝ දුක විඳීමක් කියලා විඳීම කියන වචනේ තමයි වේදනා කියන එකේ තියෙන්නේ ඒ දෙක අපි උණුසුම මේ පැත්තේ තියෙනවා නම් ඒක උණුසුමේ පිච්චෙන ගතියෙන් තේනවා. අධික සීතලට ගියාම සීතලෙත් තියෙන පිච්චෙන ගතියක්. මේ මොකද්ද ෆ්‍රොස්ට් බයිට් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ඒක හිතා ගන්න බැරි තරම් පිච්චිලා පුච්චනවා මේ සීතල වැඩි වෙච්චාම හරකුන්ගේ අං එනකොට ඒ අංගැට අංශක 200ට විතර සීතල කරපු ප්‍රෝබ් එකක් තිබ්බාම චිටි චිටි චිටි ගාලා පිච්චෙනවා. ආයෙ එතකොට අං එන්නේ නැහැ. කාට හරි ඕන නම් කරලා බලන්න. අංගෙන් නැති වෙන්න ඕන කරලා බලන්න මම කරලා බලලා <laughs> දැකලයි කියන්නේ පුච්චන්නේ උණුසුමෙන් නෙමෙයි සීතලෙන්. ඒ දෙකට අත තිබ්බම තද උණුසුමට සහ සද්ද සීතල තිබ්බම ඒ ඉද්දෙන ගතිය තේරෙනවා. නමුත් ශරීර උෂ්ණත්වයේ තියෙන එකට උෂ්ණත්වයේ අත තියන්න බෑන දැනෙන්නේ නැහැ. ඒ මොකද ඒකේ තියෙන ශරීර උෂ්ණන්දේ ඒකට අවේදිතයි ඒක. ශරීර උෂ්ණත්වයෙන් ශරීර උෂ්ණත්වයේ තියෙන එකට අත තිබ්බට වේදනාවක් දැනෙන්නේ නැහැ උණුසුම සිසිලස නැහැ. ඒ වගේ සැප දුක දෙක අතරමැදට හිමීට එන්න එන්න එන්න දෙපැත්තට යන්න යන්න ඉතාම උග්‍ර වින්දනයක් තියෙනවා. ඉදෙන ගතියක් තියෙනවා. කොප්පන ගතිය තමයි මැදට එන්න ඉන්න වේදිත ගතිය අවේදිත පැත්තට යනවා. එතකොට ඒක තිබුණත් එකයි නැතත් එකයි. ඒ නිසා සැප දුක් දෙක වේදනා මැද වේදනාවේ අවේදිතය තියෙනවා. පට වියාපෝ තේජෝ මැද තියෙන අවකාශයේ රූප ධර්මයාගේ අවේදිතය තියෙනවා. සංඥාව ගැන කතා කරනකොට භාවනා විදිහට ඒකට යන්න පුළුවන් 100%ක්ම නැති වුණාට මම දැන් ඉන්නේ ආස්වාද ප්‍රසආද කියලා හඳුනගන්න බැරි තැනකට යනවනේ. නොදැනෙන තැනකට. ආන් එතන ගියාම නසඤ්ඤ සංජී න අසඤ්ඤ නොපි න නසඤ්ඤ සංජී න අසඤ්ඤී නොපි අසඤ්ඤී න විභූත සංජී කියලා මේ අපිට කියන්න පුළුවන් සංඥාවකින් හඳුනා ගන්න බැරි තැනකට යනවා. එතෙන් යන තමයි අපි කලබල වෙන්නේ. නමුත් එතෙන් තමයි අවේදිත සුඛේ තියෙන්නේ. එතෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. සංස්කාර වශයෙන් කියනවා නම් කිසිම චේතනාවක් නැති තැනක. මානසිකාරයක්, විතර්කයක්, චේතනාව මොකොත් නැහැ. පහන යන්නර්ලා බලන්න පුළුවන් තැනක මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. විඥානය කියලා කියන්නේ මේ රූප, මේ වේදනා, මේ සංඥා, මේ සංස්කාර කියලා තෝරන්නේ බේරන්නේ නැත්තන් ගියාම එතන නිවන තියෙනවා. එතන මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. තේරෙන තාක්කල් භාවනා වැරදි කියලා හිතා ගන්න නිසා. හසුරුවන තාක්කල් භාවනා වැරදි. හඳුනා ගන්න පුළුවන් තාක්කල් භාවනා වැරදි. ඉද්ද නිරුප්පණ ගති තියෙන තාක්කල් භාවනාව අන්තභාගයි. විඳවනව නම් විඳීමක් තියෙනවා නම් සැප හෝ දුක් භාවනා තාම මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා නැහැ. නිසා මධ්‍යම ප්‍රතිපදාවට එනකොට අවේදිත පැත්තට යනකොට මේ සෑම දෙයකම මැද පෙළ ගැසෙනවා රූපවල මැදට යනවා වේදනාවේ මැදට යනවා සංඥාවේ මැදට යනවා සංස්කාරවල මැදට යනවා විඥානයේ මැදට යනවා ඉතින් එතන ගියාම අපි ඒක කියන්නේ තේරෙන්නේ නැහැ කියන එකෙන් තමයි දැනෙන්නේ නැහැ කියන්න බෑ කියන එකෙන් තමයි තේරෙන්නේ ඉතින් මේ දැනෙන්නේ නැති තේරෙන්නේ නැති කියන්න බැරි තත්ත්වෙට හුඟව දෙනේ බයයි අසරණ වෙන ගතියක් තියෙනවා තනි වෙන ගතියක් තියෙනවා කාල් පාළු ගතියක් තියෙනවා ඉතින් එනකොටම හයියෙන් එක්ක හුස්ම ගන්නවා එක්ක ඇද්ද කරලා බලනවා එක්ක සැක පහල කරනවා අර මධ්‍යම ප්‍රතිපදාවට බාධා කරනවා අර මේ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරනවා. ඒ ආකූල කිරීම කරන්නේ සක්කාය දිට්ඨිය විසින්. මම ආයනේ විසින්. ශරීරයට තිය ආසාව විසින්. ජීවිතයට තිය ආසාව විසින්. ඉතින් ඒක දැනගෙන එහෙම වෙනකොට බාධා නොකර එහෙමම යන්න නම් කාය ජීවිතය පිළිබඳ ආසාව අතහැරලා ආසාව නැතුව මම එක චිත්තක්ෂණයක් හරි බලන්න ඕන කියලා අදිෂ්ඨාන කරන ගියොත් වරින් වර වරින් වර Tamanට නිවන් දකින්න ඉස්සෙල්ලම ඒට කිට්ටු කරන හැටි දැනගත්තා. ඒ කිට්ටු කරන තැන පිළිබඳව සාමාන්‍ය පෘථග්ජනකේ පුදුමාකාර බයක් තියෙනවා. ඒකට මරණය හා සමාන බයක් තියෙනවා. ඒ මොකද ඒක කියා ගන්න බැරිකම නිසා. අඳුන ගන්න බැරි නිසා. අතකාල බලන්න බැරි නිසා. විඳින්න බැරි නිසා. චේතනා කරන්න බැරි නිසා. වෙන්කොට හඳුනා ගන්න බැරි නිසා එතනදී මේ ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් තනි වුණා, පාළු වුණා, කොටු වුණා, කට්ටියගෙන් නිකන් හැලිලා ගියා වගේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් මේ අවේදිත සුඛය පිළිබඳව කියනකොට මේක භාවනාවේ තියෙන එකක්. ඒ ඒ මේ බුදුම ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙනවා. රටක ඉන්න කෝටිපතියෙක් එයා ඒ රටේ තියෙන හොඳම මාලිගාවක් හදාගන්න ඒවට අපි મંદિર කියලා කියන්නේ. හොඳම મંદિરයක් හදාගන්න මේ મંદિરේ දර්ශනීය තාලයට හදනවා ඇතුළත පිටට හොඳට මේ මොකක්ද කියන්නේ ඩෙකරේෂන් ඉන්ටර්නල් ඉන්ටර්නල් එළිය පිට හොඳට උපකරණ සකස් කළා දැලු බැලමට බොහොම ලස්සනයි. ඒ වගේම ලස්සන වෝල් හැංගර්ස් ලෝකේ තියෙන හොඳේම වගේ ලේල්ලාගෙන තියෙනවා. ඒ වගේම ශබ්ද වශයෙන් ගත්තනම් ලෝකේ තියෙන ඕනි මියුසික් එකක් අහන්න පුළුවන් උපකරණ තියෙනවා. ඒ වගේම කාශ්මීර ගන්ධ සුවඳ ඇතුළු ලෝකේ තියෙන හොඳම සුවඳ දේවල් තියෙනවා ඒකේ ඇතුළේ. ඒ වගේම රසමස උළු හොඳට උයන්න පුළුවන් හොඳ chef කෙනෙක් ඉන්නවා. ඒගාම ඇඳක ඉන්නේ ඊටාත්ම සූක්ෂම හොඳම බෙච්චිත් දාපු හොඳම සුකොබෝගී ඇඳක ඇඳවල් කොට්ටමෙට තියෙන. ඉතින් මේ මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉතින් කරන්නේ සාමාන්‍යයෙන් ওই ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලට සම්බන්ධ වෙනවා. ඉතින් අනම්මනම් කරනවා නිතරම ඉන්නේ තද මානසික ආතතියක හම්බ කරන්නේ. ඒ මනසට නිසා හුඟක් වෙලාවට ඇඳට ගියත් රැනින්ද යන්නේ. මෙන්න මෙහෙම ඉන්න කෝටිපතියෙකුට හදිසියෙවත් දවසක හොඳට මත්දහනේ නිින්දක් යනවා. මත්දහනේ උදේවරු කියලා කියමු. නිින්දක් ගිය වෙලාවට චෙෆ් කුෂියට්ලා ඉඳගෙන එක්ක කේක් එකක් හරි ගසනවා එහෙම නැත්නම් පොලොස් සම්බුලක් හදනවා. ඒක හොඳට පදමිනවා. කේක් එක හරි දැන් පොලොස් සම්බුලේ රස තියෙද්දිම මේක කෑවොත් හොඳයි කියලා අර හොඳට නිින්ද ගිය මාස්ටර්ට කියලා නැගිටවල සර් පොලොස් සම්බුල හරි ගියා නැගිටින්නකෝ කිව්වොත් ඉතින් සයිඩෝ අහනවා මේකට ප්‍රොමෝෂන් එකක් දෙයිද මිනිහා ඉල්ල මිනිහා අස්කලා දායිද කියලා. මොකද මිනිහට කලාතුරකින් නිින්දක් හම්බ වෙන්නේ. ඒ නිින්දේ නුරාට චෙෆ් කියලා කතා කරලා කියනවා හොඳ පොළොස් සම්බුලක් හරි ගියා ඉන්නේ කියලා. ඉතින් මේ මනසට කේන්ති යනවා කියලා අපි උපකල්පනය කරමු. ඒතර කේන්ති ගියොත් ඒ කේන්තියන්ට ඉස්සලා නිින්දේ ඉන්නකොට මනුස්සයිටි අවේදිත තත්වයක. රූප බලමින් නෙවෙයි හොඳ රූප තියෙන තැනක රූප බලමින් නෙවෙයි. රූප බලන තාක්කල් ඔළුව ක්‍රියාත්මකයි. හොඳ සද්ද තියෙන මන්දිරයක හිටියේ සද්දහමින් නෙමෙයි හිටියේ ඒක. ගන්ධ සුවඳක් තිබුණා නම් නිින්ද නෙමෙයි. රස පහස තිබුණාත් නිින්ද නෙමෙයි. අඩු ගානේ ඉන්න බෙඩ් ෂීට් එක හරි ඇඟේ ගෑවෙන බව දැක්කම නිින්ද නෙමෙයි. එහෙම රසයක් නැති තැනක හිට මනසට ඇයි පොළොස් සම්බුල දෙනකොට තරහ ගිය කියලා. පොළොස් සම්බුල රස දෙයක් නම් ඇයි තරහ ගිය කියලා. මේ පොළොස් සම්බුලට වැඩි රසයි රසයක් නැති තැන. කිසිම දෙයක ස්පර්ශයක් නැති එකේ පුදුමාකාර සුවසේවාවක් තියෙනවා. එවසට ඒක නැතුව හිටියේ අර නිින්ද ගිය වෙලාවේදී ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් විනිර්මුත් වූ රූපෙන් ශබ්දෙන් ගන්ධයෙන් රසයෙන් පහසෙන් විනිර්මුත් වූ අවේදිතක් මිනිහා බුද්ධ විඳින්මින් හිටියා ඒටත් එක්ක බණුව සෑම වින්දනයක්ම කියන කියන්නේ පීරි ගෑම ඉද්දන ගතියක් කුප්පන ගතියක් ඒ නිසායි කුක් එච්චර ලස්සනට හදාපෙකත් එපා වෙලා තියෙන්නේ ඉතින් අතන බුදියන එක තියෙන්නේ මේ නිවනදී හම්බෙන්නේ බුදු වෙන එක දෙකේම තියෙන අවේදිත ගතිය බුදු බුදිය ගත්තත් බුදු වුණත් ආවේදේ තමයි යන්නේ. නමුත් අපි කවදාකත්ම අගේ කරන්නේ නැහැ. එසා භාවනා කරනකොට මෙතෙන් නොයනවම නෙවෙයි. එනකොට ගිහිල්ලා නූල් බඳිනවා. මට පාර වැරදිලාද? නැත්නම් අල්ලපු ගෙද කවුරුට හුණියම් කරලාද? නැත්නම් පිස්සු වැදෙන්න එනවාද? මොනවා වුණාද දන්නේ නැහැ කියනවා. රෑ එකට දෙකට මට සමහරට ඊමේල් එවනවා. හරි වැඩක් වෙලා තියෙනවා සෑර් ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම වෙනවා දැන් මොකද කරන්නේ? එතකොටමත් කරන්න පුළුවන් හරිය කරගෙන. ඒ තරමටම නිවන හේවට නිවන්ට බයයි. හැම කෙනෙක් තුළම තියෙන බීතිකාවක් තමයි මේ අවීතේස සුඛයට පුදුම බයක් තියෙනවා. මොකද ඒක මරණය හා සමානයි. බැලු බැලමට ජීවත් වෙන තැන. ඉතින් නිසා මේක කොච්චර වචන දාලා විස්තර කරත් අත් දකින්නට අත් දකින්නේ සම්පූර්ණ මලුත් තාලෙක. මේ සුතමේ ඥානයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් අත් දකින්න වෙලාවයි. අත් දකින්න නැතුව නෙවෙයි. අත්දකට කිසි කෙනෙක් මේක දෙයකට නෙවෙයි නිවන කියලා හිතාගෙන. නිවන කියලා හිතාගෙන රත්තරින් ඇවිච්ච ඉන්නේ මගින් ගොඩ වෙච්චාම උඩ තියෙන දිවි ලෝකයක් වගේ එකක්. මට මේ අරක හම්බෙයි මේක හම්බෙයි කියලා බම්බුවක් හම්බෙයි ගියා. මොකක්වත්ම නැහැ. මොකක්වත් හම්බෙන්නේ. සරුවචනාංශ ළඟට ආවිලා දේවතාවෙක් අහනවා මේ මේ ශ්‍රමණ උඹ සතුටින් දින්නේ කියලා. ඒක බුදුහාම කියනවා මොකක් ලැබුණටද කියලා. ඉතින් එහෙනම් ශෝක වෙනවද ශ්‍රමණයයි කියලා. මගේ මොනව නැති වුණාටද කියලා අහනවා. එතකොට අහනවා ඉඹ සතුටක් නැහැ කනගාටුවක් නැහැ කිව්වොත් ආ ඒක ටිකක් ගැලපෙනවායි. බුදු වුණත් මොකක්වත් ලැබෙන්නේ නැහැ. ඔය හිතාන හිටියද මොකක් හරි අතර මේ සූර්යයක දාලා ගැට ගහන දෙයක් හරි කරඬුවක තෙල් තැම්පත් කරලා වඳින දෙයක් හරි හම්බෙයි කියලා ඒක නෙවෙයි නිවන කියන්නේ. නිවන කියන්නේ අවේදිත තත්වයක්. මේ වේදනා කියලා කියන්නේ ඉද්දෙන කුප්පන රුප්පන ගතියක්. ඒකේ නැතිවීම තමයි. ඉතින් මද්දානේ ඕක කියන එක හරි නෑ කියලා මට හිතෙනවා. මේ අවේදිත කියන එක දෙපැත්තකින් විස්තර කරන්න පුළුවන් timeless and spaceless කියලා. අපේ මුළු අත්දැකීමම යන්නේ ওই උපමාන දෙකේ. මුළු අත්දැකීමම යන්නේ කාලය සහ මානෙ, කාලමානෙ සහ දේශමානෙ. ওই දෙක නැති වුණාට පස්සේ මම එකට ඉන්න බෑ. මම එයා එන්න නම් අහවල් තැන, අහවල් වෙලාව කියන දෙක ඉන්න ඕන. ඒ නිසා යම් තැනක වාඩි වෙලා මම දැන් මෙතන කියනකොටම මම පච වෙනවා. මම දුර්වල වෙනවා. ඒකයි අපිට ඉන්න බැරි මේ මම දැන් මෙතන කියන්නේ. එතකොට මේ කොහෙද ඉන්නේ කියන එක මතක නැහැ. ඒ නිසා ඇස් දෙක අරලාදී බලනවා. ඒ රෙෆරන්ස් ගන්නවා දේශයෙන් හෝ කාලයෙන්. ඒ අවේදිත සුඛයට යනකොට මේ කාලය සහ දේශය කියන දේශය කියලා කියන්නේ දේශ දේශාන්තර සහ කාලය නිරෝධ වෙන්න පටන් ගන්නවා. නිරෝධ වෙනවත් එක්කම සහලවනවා. දැන් හීන දාඩිය දානවා. වමන යන්න වගේ එනවා. ක්ලාන්ත වෙන්න වගේ එනවා. ඉතින් එතකොට අපි විජහාට කරන්නේ හයිය හුස්මක් අරගෙන ඇස් දෙක ඇරලා මේ මොකද වුනේ කියලා බලනවා. මේ සාවේදිත සුඛය කියන එක සුතමෙන් කෙලවර කරන්න බැරි දෙයක් වුණාට අඩු ගානේ ඒක අහලා ලෑස්තියක් තියෙනවා නම් භාවනා හරි පාර යනකොට මේ යන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා තේරුම් ගන්න පුළුවන් ලේස මාත්‍රයක අවස්ථාවක් තියෙනවා. නමුත් පැහැදිලිම දේ තමයි තර්ක මනස ආවොත් නම් අනිවාර්යයෙන්ම කොට අකුල් හෙලනවා හෙලනවා. ඒ කියන්නේ ආපහු ඒ කියන්නේ අවේජිතනක ඉඳලා අවදි වෙනකොට ගැස්මක් එනවා. ඒක පාට ගැසිලා ආයෙත් ආනාපානට වගේ එනවා. ආයෙත් ආනාපානිනකොට ආයෙත් ඒකට වැටෙනවා. ආයෙත් එල එකෙන් එනකොට ගසලා තායි. එහෙම ගැස්සිල්ල නම් මේ ඔක්කොමලා කතා කරලා කියයි. ඔක්කොම මටත් වෙලා තියෙනවා මටත් වෙලා තියෙනවා. කියන්නේ මුත් ගැස්සෙන චිත්තක්ෂණයට ඉසලා කොහෙද හිටියේ කියලා බැලුවොත් දන්නේ නැහැ. නින්දා කියලා තමයි සාමාන්‍යයෙන් හිතන්නේ. ඒක නිසා කියන හැමදාම උදේ පාන්දර අවදි වෙනකොට අවදි වෙන්න ඉස්සලා හිත අවදි වෙනවානේ. හිත අවදි වුණාට පස්සේ තමයි ඇස් දෙක අරින්නේ. හිත අවදි වෙන චිත්තක්ෂණයේම සතිය පිහිටවගෙන ඇස් දෙක අරින්න පුළුවන් නම් සතියේ. ඒ කියන්නේ සතියේ තරම්ම තියුණු නම් ඇස් දෙක ආරින්න පොඩ්ඩකට ඉස්සලා Taman නැති තැනක ඉඳලා මම එය පහළ වුණා. නින්දට නින්ද ඉන්න තාක්කල් මම එක් නැහැ. උතුරු දිශාව දකුණු දිශාව මේ නිස්සන්න වනේ භාවනා ශාලාවක දින්නේ gedara Taman ගෑදේද කියන මොකක්වත් නැහැ. අවදි වෙච්ච ගමන් අපි තහවුරු කරන්නේ මොකද්ද? ඊයේ බුදියාගත්ත තැනමමද දන්නේ නැහැ. ඒ ටික තහවුරු කරලා මමයා ස්ථිර වුණාට පස්සේ තමයි මේ අන්දන් ඇති කියලා ගැටි ගහගන්නේ. ඕකම තමයි මැරිලා උපදින දවසෙත් වෙන්නේ. පුදුම ආශාවක් තියෙනවා අරක අතහැරෙයි කියලා. රිලේ රේස් එකේ ඇවිල්ලා බැටන් එක දෙනකොට බැටන් එක බිම වැටෙන පරාදයි. බැටන් එක බිම වැටෙන්නේ නැතුව ගන්න පුදුම ආසාවක් තියෙනවා. ඒ නිසා නැගිටපු ගමන් පළවෙනියෙන්ම කරන දේ තමයි gediya pitimma ඔක්කොම තියනවාද කියලා බලන එක. ඒ තරමටම මම යා තහවුරු කරන තමයි කට හොදන්නේ මූණ හොදන්නේ ඔක්කොම කරන්නේ. ඒ සෙල්ලම තමයි හැමදාම භාවනාදී ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම සංසිඳිලා ඒක පාට අවදි වෙලා නැගි ගැසිලා එන්නේ එළියට එළියට එනකොට ඒ සිද්ධියේ හැමාරේ තමයි අපි දකින්නේ. ලෑස්තිලා ලෑස්තිලා ගියොත් එතන යන හැටි දැක ගන්න පුළුවන්. සංසිඳනට යනකොට රූපණ ගති තියෙන රූප නැහැ. සැප දුක් කියන වේදනා නැහැ. හැඳුනා ගැනීම නැති වෙනවා. චේතනා නැති වෙනවා. රූප වේදනා සංඥා සංකාර වෙන්කොට හඳුනා ගන්න විඥානයක් නැති වෙනවා. ඒතියේ දිය වීගන යනවා එනකොට සහලවනවා. හරි වෙහෙසයි ඒක. ලේසි නෑ මේ වැඩේ කරන්න. ඒ කියන්නේ මේ නිින්ද යන හැටි අවබෝධ කරනවා. ඔපරේෂන් එකට ඉස්සලා ඉන්ජෙක්ෂන් එකක් දුන්නාට පස්සේ සතියෙන් ඉන්නවා සී නැති වෙන හැටි බලන්න. සමහරුන්න වෙලා තිනවා ඔපරේෂන් එක මැදදී සී ඇවිල්ලා ඒක අත්දකින්න උත්සාහ කරනවා. කරන්න පුළුවන්. නමුත් ඒක ලොකු හෙසෙල්ලක්කාර වැඩක්. ඒක ලොකු මේ අභියෝගාත්මක වැඩක්. ඒ නිසා මුළු විපස්සනාම සෙල්ලක්කාරයි. ඒක තමයි නිවන කියන්නේ. දැනට තියෙනවා ඒක ප්‍රතික්ෂේප කරනවා දන්නේ නැහැ ඒ තාක්කල් අපිට බුද්ධිය සින්න වෙලා නැහැ. නමුත් අවේදිත සුඛේ මනුස්සකමත් එක්ක අනිවාර්යයෙන්ම තියෙන එකක්. නමුත් ඒක අපිට බැරි වෙනකොට බැරිකමට වැටි අදගෙන වැටිච්චාම අපි කියන්නේ ඒක කාලකන්නිකමක් කියලා අනතුරක් කියලා අබැග්යක් කියලා ජීයෙන් බය වෙනවා. මේකට බය නැතුව අභීතව යන කෙනා තමයි මාර්ගඵල ලබනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ නිවන සාක්ෂාත් කරනවා. මල්ලේ තියෙන එකක්. නමුත් දකින්නකොටම සහලවනවා. ඒක නිකන් ඕනියමක් වගේ දකින්න. ව්‍යසනයක් වශයෙන් දකින්න. ඒක අබැග්ගයක් වශයෙන් දකින්න. ඒක හොඳටම හුරු කරගෙන මේකට ගියයි කියලා මොනම දෙයක්වත් වෙන්නේ මේක අත්දකින්න පුළුවන් කියලා ගියොත් ඒ මනුස්සයා සියලු බලතල ශක්ති සම්පන්න සම්ම නැත්නම් අධිකාරී බලතල සහිත කෙනෙක් වඩපත් වෙනවා. වේලාව කලාව වේලාව දේශේ නැත්නම් වේලාව ගැන අහන්නේ මොකක්ද? දැන් වේලාව සහ දේශේ නැතිවීම තමයි දැන් කොච්චර වෙලා දකින්න ඕනද කියලා ඒක ප්‍රශ්නයක් මතුවේ. කාලේ මාන්නේ නැති වෙන තැනට යන්න ගියාම කොච්චරලා ඉන්න ඕනද කියලා අහනකොට තේරෙනවද ප්‍රශ්නේ? ඕක තමයි අපේ තියෙන අපේ තියෙන මනින් නැතුව මනලද පුරේ කිරි දුන්නේ මානුඹට කියලා අම්මහනකොට කියනවා අම්මඹට ආල් ඕන නම් පත දෙකේ මල්ලක් ගෙනේ මේකට මැල්ල දෙන්න. ඉතින් අම්මට දෙනවා තොගේ මල්ල ඕනෙත් නැහැ, තොගේ හාල් ඕනෙත් නැහැ. තොට දෙනකොට මන් දුන්නේ මැල්ල නෙවෙයි. දැන් තෝමට දෙනකොට මේ වී ටික දෙන්නේ. බහලුත් නෙමෙයි මැනලා. නැගේ මනින තාකල් නිවන නැහැ. ඒකෙන් කරන්නේ නිවනට අකුල් හෙලන එකක් තර්ක කරන තාකල් නිවන නැහැ. ඒ නිසා මම එදත් කිව්වේ ඒකයි අර ප්‍රශ්න වලියක මේ මට මතක නැහැ තේජිනී ආමතුරුද මතක නැහැ බ්‍රහ්මංසෝ ආමතුරුද දන්නේ අහලා තිබුණා මේ ස්වාමීන් වහන්සේ කොහොමද රාතන් වහන්සේ නම දැනගන්නේ කියලා ප්‍රශ්න අහන්නේ අයියෝ. අහන්න දෙන්න මේ තියෙන එක වහරගත්තම ඉවරනේ. ප්‍රශ්න අහනවයි කියන්නෙම කෙනෙහිල්ලක් තමයි. අහන්න අහන්න වෙන්නේ ගැටුමම තමයි. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියලා එන ඕන දෙයකට ලෑස්තිල යනවා නිවන් දකින්න දෙයක් නැහැ. මේ තියෙන එක සාක්ෂාත් කරන එකයි තියෙන්නේ. දැන් නෑ දැන් ලියන්න තියෙන මල්ලත් අනිනවා. පවුරු ගහකා පවුරු ගහකා ඉන්න තාකල් ඉතින් මේ මට මට ඕක ගැන හිතෙනකොටම හිතෙන්නේ මේ බුදුහාරු භාගෙට hina වෙලා අපි දිහා බලන් ඉන්නේ ඕක දිහා වෙන්නද කියලා. මෙහෙමත් තකතිරු જાතියක් කොච්චර හොඳ දෙයක් දුන්නත් ඒක කොනහන. අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිසුනේ තියෙයිද මේ ගැළවීමක් කියලා. අපි අපි මෙහෙම නම් මේ සීලයක පිළිලා බණ භාවනා කරන කාම ලෝකේ ඉන්න මිනිස්සු ගැන මොකද හිතන්නේ? මිත්‍යා දෘෂ්ටික ගැන මොකද හිතන්නේ? තිරිසන් සත්තු ගැන මොකද හිතන්නේ? තියෙයිද හවුහරණ? තේවදේ සහන් එලියක් කවදාකවත්. ඒ තරම්ම සංකීර්ණයි, ඒ තරම්ම තකතියි. ඒ තරම්ම අවිද්‍යාව, ඒ තරම්ම මෝහේ තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම බිම තියන්න. අඟුලිමාල අර තමන්ගේ ආයුධ ටික බිඳම තියලා බුදුන් වන්දා වගේ සේර්ම බිම තිබදාසේ මොනවාක තඩමන දෙයක්වත් නැහැ. ඒකවල ලැබිලා තියෙන්නේ. සමසතරිස් විදර්ශනා කමඨහන් වලින් අනිත්‍ය ලක්ෂණය පෙන්වු කරන කොටස පැහැදිලි කර දෙන්න. ඇත්තටම අනිත්‍ය විස්තර කිරීම සඳහා ක්‍රම 10ක් මේ සමසතරිස් කර්මස්ථාන වෙනවා දුක්ඛ ලක්ෂණ 25යි අනිත්‍ය ලක්ෂණ 10යි අනාත්ම ලක්ෂණ 5යි. නමුත් මේක මේ මූල ධර්ම වලින් තේරුම් කරලා දුන්නයි කියලා හරියන්නේ අනිත්‍ය ලක්ෂණය බලනද අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ දෙයක් දිහා බලන එක වෙනස් වෙන ගතිය. ඒක දැක්කම ඊටු හරිය වැටේ. ඒ කවුරුත් කියලා දුන්නාට වචන ගොඩක් දෙයි. එතකොට වෙන්නේ එකක් දිහා දිගට බලන් ඉන්න බැරි වෙන මේ වචන කල්පනා කරන නිසා. අනිත්‍යතාවයේ වැටෙන්න එක එකනට ලම් වෙන අනිත්‍ය ලක්ෂණ වෙනස්. උදේ ඉර නැගලා හැන්දෑ ඉර බහිනවා දකින්නකොට කෙනෙකුට අනිත්‍ය ලක්ෂණ වැටෙනවා. කේමාව දැක්කේ පය හොදපු වතුර ටික වැල්ල දිගේ ගිහිල්ලා බීලා යනවා පොළොට උරා ගත්තා. ඒක දකින්නකොට අනිත්‍ය ලක්ෂණ වැටුණා. ඊට පස්සේ ගිහිල්ලා පහනේ තෙල් ඉවරලා පහන් නිවෙනවා දකින්නකොට අනිත්‍ය ලක්ෂණ වැටුණා. ඒකට දහසකුත් එකක් ක්‍රම තියෙනවා. නමුත් හැම දෙයක් දිහාම විපරිණාම ලක්ෂණය පෙරලි ගතිය පරිණාමයටපත් වෙන ගතිය දැක ගන්නා සුළු මට්ටමට ආවනම් නැත්නම් අනිත්‍ය සංඥාව පුරුදු කරගත්තනම් මේ ධාතු ගුණ මුර්ගාල පෙන්වන්නේ අපිට වෙනස් වෙන බව තමයි උණුසුම ආවොත් සිසිලසින් ඉවර වෙනවා කම්පන ගතිය ආවොත් චංචල ගතියේ නිශ්චල ගතිය ඉවර වෙනවා ආහනික දැක්කනම් මේ වචන රාශියක් කටපාඩම් කරනට වැඩිය වටිනාකම තියෙන නිසා ඒක දැක ගන්න තමයි කියන්නේ අරමුණ එනවා තාසමව දැක්කොත් ආපු ගමම අරමුණ පරිවර්තන වෙන හැටි පෙරළ වෙන හැටි පරිණාමයටපත් වෙන හැටි දැක ගන්න පුළුවන්. ඉතින් ඒක ඇවිල්ලා ගොරෝසු වුණාට පස්සේ ඒ ගති නැති වෙලා යනවා. මතු වෙනවත් එක්කම තමයි අනිත්‍ය ලක්ෂණය බොහොම ප්‍රකට. නිසා ඉස්සල්ලා අරමුණත් එක්ක යාළු වෙලා අරමුණ ඇති වෙන හැටි දැක ගන්නා තැනට යනකොට වළක්වන්න බැරි විදිහට අනිත්‍ය ලක්ෂණ වැටෙනවා. මන ආයතනය anu මොලේද මොලේ ආශ්‍රිත කුඩා පෙදෙසක්ද පැහැදිලි කර දෙන සිල්ලමි. එහෙම මේ නාම ධර්ම වලට එහෙම ස්ථිර තනක් ඇත්තේ නැහැ. කොටිම කියනවා නම් මේ තනක් වෙලාවක් ඒ දෙක අහුවෙනවයි කියලා කියන්නේ මන ආයතන නෙවෙයි කියන එක තමයි. ඒක කාලයට සහ දේශයට අහුවෙන ආයතනයක් නෙවෙයි මන ආයතනය කියලා කියන්නේ. ඒක දිගින් දිගට දිගින් දිගට යන සම්තතියක්. ඉතින් ඒක නිසා මේ පහුගිය දවස්වල ඉසලා මේ කට්ටිය the brain කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරා මොලේ හැම කොටසම විග්‍රහ කරලා කරලා කරලා වෙනදාට වැඩිය හුඟක් ගැඹුරකට ගියා රූප බලන්නේ මේ අංශේ කන් ඇහෙන්නේ මේ අංශේ කියලා ඔක්කොම ප්‍රස්ථාරගත කරා දැන් මොලේ සම්පූර්ණ මැප් එක ඇඳලා පෙන්නත හැකි මෙතනින් තමයි රූප බැලීම කරන්නේ අරීමේ කරා නමුත් බලන්න බලන්න යනකොට මනස කියන එක අල්ලන්න බැරුව ගියා ඊට පස්සේ the mind කියලා ප්‍රෝග්‍රෑම් එකක් ගියා. ඊට පස්සේ මනුස්සයගේ රුචි අරුචිකම් දෙමාපියන්ගෙන් ආපු ඥාන ලක්ෂණ ඔක්කොම පතුරු ගහලා බැලුවා ඒත් මනස කියන කල්ලාන බෑ. ඊට පස්සේ the mind කියන පොත අච්චු ගාව රිචඩ් රෙස්ටාග්ගේ ඒ පොත ගන්න දුර්ලභයි. නමුත් බලනකොට කියවන්න තියෙනවා කොයි තහ හොයලා බැලුවත් එහෙම මේ තැනකට ස්ථිර වශයෙන් කාලයකට හෝ දේශයකට සීමා කරන්න බෑ. ඒ නිසා මොලේ කියන්නේ මනසද මනස කියන්නේ මොලේද කියන එක වෙස්ට් වෙස්ට් එකේ බටහිරේ හිතපු දෙයක්. නමුත් මේ දෙකේ සම්බන්ධතාවය තාම හොයාගන්න බැරි වුණා. ඒ නිසා ඒක විවුර්ත මාත්‍රකාවක් සර්වඥාන්සේ සඳහන් කළේ දුරං ගමන් ඒක තරං අසරීරං ගුහාසයන් දුර දිග දුර ගමන් යනවා තනියම හැසිරෙන්නේ මේ ගුහාවේ වාසය කරාට ගුහාව කියන්නේ මම නෙවෙයි ආත්මය මම මනස නෙවෙයි මෙන්න මෙහෙම ගතියක් තමයි මනස කියන්නේ. එහෙම නැතුව මේ මොලේකට හෝ ස්නායු පද්ධතියකට හෝ මස් පිඩුවකට ඒක සම්බන්ධ කරන්න පුළුවන් කතියක් තාම හොයාගන්න නැහැ. අටුවා පිළිගන්නේ හෘද වස්තුව කියලා. බටහිරේ කියනවා හෘද වස්තුව මාරු කරලා සම්පූර්ණ ලේ රුධිරේ මාරු කරලා පුද්ගලයා වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක කියන එක වැරදි කියලා. මොලේ නම් කැපුවොත් එහෙම මිනිස්සු අනිවාර්යෙන් මැරෙනවා. ඒ නිසා මොලේ තියෙන විශිෂ්ටතාවයක් නමුත් දැන් මොලේත් වෙනස් කරන්න පුළුවන් බව train your mind and change your brain කියලා වෙනස් කරන්න පුළුවන් නමුත් පුද්ගලයා පුද්ගලයා පැහැදිලි වෙනස්කමක් වෙන්නේ නැහැ. ඒක නිසා තාම බෑ ඇති පැත්තෙන් හෝ නැති පැත්තෙන් ස්ථිර සාක්ෂියකට එන්න බැරි වෙලා තියෙනවා. ආනාපාන සති භාවනාව හුස්ම රටල 11 සාකට බලන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේ නැවතවරක් කරුණික පැහැදිලි කර දෙමින් ගෞරවණීය ඉල්ලමි. මම මේකට ගැන මම හිතනවා මාව ඕනට වැඩිය ටැක්ස් කරන්න හදනවා කියලා මේ ගැන 11 වාරයකට වැඩිය කියලා මම මේ සැරෙත් කිව්වා. ඊටත් ආයෙ ඉල්ලනවා. තවත් සැරයක් එවුවත් මම කියන්නේ දැන් ඔය කිව්ව ඇති. ඒ ඒ ටේප් එකක් අරගෙන හරි අහලා පොඩ්ඩක් තේරුම් ගන්න. මේ නැති වුණොත් එහෙම ඉතින් මම කතා කරලා වැඩික මේ වෙහෙස විතරයි මට ඉතුරු වෙන්නේ. සමසත්‍ය විදර්ශනා ඔව්. මේක කියපරක් මේ ටික තමයි අද දවසේ අපිට ලිඛිත ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ යොදාගත්ත කාලේ අපිට තියෙන තව විනාඩි 25ක් හෝ ඊට ආසන්න කාලයක්. ඒ නිසා තව කියන්න කරන්න හෝ අහන්න ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලයි. දැකී ගියාට පස්සේ ඇති වෙන ভাইබ්‍රේෂන්ස් ඒ වගේ ඒවයිදී දැන් තවදුරටත් වායු පොට්ටබ්බාත්‍රි ලක්ෂණ කියලා ගණන් ගන්න ශරීරයේ බේස් කරන් ඇති වෙන ඒ කටවි ආපෝතේජෝ ඒවයි ලක්ෂණ කියලා අපි ගණන් ගන්න ඔය ඇත්තටම එතකොට වෙන්නේ අරමුණේ සීමාව කඩලා යනවා ඇතුළත පිටිත සීමා නැති වෙනවා හැමදේම නිකන් කම්පන චංචල බවට පත් වෙනවා එතකොට ඒක මේ කම්පන චංචල ගතිය ගත්තොත් ඒකේ පට ව්‍යාපෝ තේජෝ වායෝ හතරම නියෝජනය වෙනවා මට එකක් ප්‍රකට වුණාට නමුත් තමයි දන්නවනම් දැන් මේක හිතමනාවක් නෙවෙයි මේ ආනාපානය හරහා ගිහිල්ලා හම්බ වෙන එකක් කියලා ඒ කියන්නේ ආරක්ෂිත ප්‍රදේශයේ ගත කරන්නේ. සතිපට්ඨානෙමයි භාවනා ගත කරන්නේ. එහෙම මේ සිද්ධියට සමීපස්තව උත්සන්න කරගෙන ආසන්නව බලන එක තමයි කරන්න ඕනේ. ඒක හරි අමාරුයි ඇත්තටම ඔය මේ අජත්ත බහිද්දා සීමාව කඩලා යනවයි කියලා කියන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ සහ අතරමැද තියෙන පරිච්ඡන්න ආකාශයේ තියෙනවනේ ඒව ඔක්කොම මරියා සීමා ඔක්කොම කඩලා යනවා. තාම අපිට බෑ මේක මේකයි මේක නෑයි කියලා කියන්නේ ඔක්කොම එක මේ ෆෘට් සලාඩ් දැම්මා වගේ ඇනිලා ගියාට පස්සේ සංඥාව අසර වෙනවා. සංඥාවට බැරි වෙනවා මේක මේකයි මේක මේකයි තීන්දුව කරන්න. දැන් ඔය ගන්න හදන්නේ අර දුර්වල වෙච්ච සංඥාව ආයෙ ස්ථිර කරගන්න මගෙන් ඔය කට උතර ගන්න හදන්නේ. අනල යනවා මේ ඔක්කොම කලවම් වෙලා යනවා. මේක හිතලා ගත් එකක් නෙවෙයි නං මනෝ විකාරයක් නෙවෙයි නං මොනවත්ම කරන්න ඕනේ මේ එන දේට සාතරව බලන්න එක විතරයි තියෙන්නේ. එන්නේ එන්නේ එන්නේ එක එකක් වෙන් කරගන්න පුළුවන් ගැති වෙනුවට පොදු ඔක්කොටම සම ලකුණු පෞද්ගලික ලක්ෂණ අසරණ වෙලා සමභාවයේ පේන්න පටන් ගන්න. සමභාවයේ පේන්න පටන් ගත්තාම මේ කැලෙන් ඕනේ මේ කැලෙන් එපයි කියන දැන කොයි තැනෙන් ගත්තත් එකයි. සමතාවයටපත් වුණාට පස්සේ කොතනින් ගත්තත් එකයි. එදාට රණ්ඩුවක් නැහැ. එදාට ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ. මොකද හැම තැනම එක එක තැන එක විදිහට තියෙන. එතකොට මට ඉස්සල්ලා ඕනේ මට පස්සේ ඕනේ මට ලොක් කැලේ ඕනේ මට පුංචි කැලේ ඕනේ කියලා මොනවත් කරගන්න බැරි වෙනවා. වර්ග ભેද තියෙන තාක්කල් තමයි ලොකු පුංචි හරි වැරදි මේ තාන්නමාන තියෙන්නේ. සමතත්වයට පැතුනට පස්සේ කෝකත් එකයි. ඒකට යන්න හිත කැමති නැහැ. ඊට එතකොට පේනවා එතකොට කියනවා භාවනාව නිකන් ඒකාකාරී වෙලා වගේ. නැත්නම් ඉදිරියට යන්න මේ මොටිවේෂන් එක කියලා කියන්නේ කුසල ඡන්දේ මොට වෙනවා. මොකටද මේ භාවනා කරන්නේ? ඇයි කියන එක වගේ කොහොමද ඉදිරියට යන්නේ කියන එක මතුවෙනවා. ඒක ප්‍රශ්න ඇහුවට හරියන්නේ නැහැ. ඒක තේරුම් අරගන්න ඕනේ. සංඥාව දුර්වල වේගනේ යන්නේ දැන්. හඳුනා ගන්න බෑ වෙන් කරලා හඳුනා ගන්න බෑ. බොහොම හොඳයි කියලා මේකම ඉදිරියට යන්න අරිනවනම් එහෙනම් දක්ෂයි කියේ. නෑ එතකොට ඇත්තටම දෙපැත්තක් බලන්න වෙනවා මේ හිතවිලි බහුලකම වෙනා හේස කර බව එනකොටම මේ හිතවිලි කෙරේ නොදකින් නොපතන් හැඟීමක් තියෙනවා. ඒකෙන් තමයි මේ වෙහෙස කර බව ඇති අපි ඒක නොදක කොච්චර හිතවිලි වර්ගීකරණය කරන්න ගියත් ඒ හිතවිලි වල යථාර්ථය දකින්න බෑ මොකද පටිඝානුසේ වැඩ. නීරසකම ඇවිල්ලා තියෙන්නේ. එපාකම ඇතිවිලා තියෙන්නේ. ඒකාකාරීකම නිසා මේ හිතවිලි බහුල වීම කාලකන්නිකමක්. අසුබ ලකුණක්. නොදකින් නොපතන් කියන තමයි යන්නේ. අනේ ඒක දැක ගන්න පුළුවන්. ඒක නිසං කියනවා මේ අසුචි වලක ඉන්න පනුරිත්තක්. චිලිසිලි ගාලා නලියන ටික බලාන ඉන්නකොට බලාන ඉන්න එකත් වෙහෙසක් වෙනවා. ඒ සුන්දර පෙනුමකුත් නැහැ, ගඳකුත්, සුවඳකුත් නැහැ. ඒ නිසා බලන්න ඉඳලා වෙහසක්. ඒ වගේ ඒ හිතවිලි ගොජ දාන්න පටන් අරගත්තට පස්සේ ඒ කෙරේ ද්වේෂයක් පහළ වෙනවා. ඒ ද්වේෂය නිසා කවදාකවත් යථාර්ථය දකින්න බෑ. ඒ නිසා හිතවිලි වර්ග කරන්න කියලා මේක රාග හිතවිලි, ද්වේෂ හිතවිලි කරන්න බෑ. මොකද අනුසයක් වැඩ කරන හෝගාල්. ඒක දැක ගන්න පුළුවන් නම් අනුසයක් දැක ගන්න පුළුවන් මම දැන්ලා මයිලක තියෙන මේක පිළිබඳ ද්වේෂය කියලා ඊට පස්සේ නම් හිතවිලි තෝරා බේරා ගන්න පුළුවන් මනසක් පහළ වෙයි. අර පටිඝානුසේ දකින්න නැතුව හිතවිලි පිළිබඳ අපිට ඇත්තටම යමක් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. අපි එතකොට වැටිලා. අපේ හිතේ දුර දක්නා නුවණ වැටිලා තියෙන්නේ. ඒ द्वේෂයේ දකින්න එක තමයි අමාරුම දේ. ඒක දකින්නකම් මේ ප්‍රශ්නේ විසඳෙන්නේත් නැහැ. එතකොට තේනවා හිතවිලි ඇවිල්ලා කරදර කරන එක වෙනම දෙයක්. ඇයි කරදර දාගන්නේ? ඇයි මේකට මම කියන්නේ? මේක මගේ නෙවෙයි. ඒක නිසා මාක් එප්ස්ටයින් ගිහිල්ලා තියෙනවා thought without a thinker කියලා. මේ හිතවිලි අයිතිකාරයක් නැති හිතවිලි. ඉතින් මම කියාගත්තොත් ඒකට වග වෙන්න ඕනේ. ඒක මම නෙවෙයි නම් මගේ නෙවෙයි නම් මගේ ආත්මේ නෙවෙයි නම් ඒකෙන් වෙහසක් එන්නේ කොහොමද? අනේක ඩිස්ක්ලේම් කරන්න ඉගෙන ගන්නවා. ඒ වෙනකොට මේක ඩිස්ක්ලේම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්නේ හිතවිල්ලට ද්වේෂයක් නෙවෙයි. මේ හිතවිලි මං යන පාරමේ යන තවත් මගියෝ. ඒගොල්ලෝ කතා කර කර කලබල කර කර ආරවුල් කර කර යන උඹට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට යන්නේ ගමනේ යන්නේ එක තියෙන කිය. නමුත් අපි ළඟ තියෙන මොකද්ද යටි හැඟීමක් මේ හිතිරට මම වග වෙන්න ඕන කියලා. ඒ තාක්කල් ගැලවුමක් නැහැ. වේදනත් එහෙමයි, සද්දත් එහෙමයි. ඒව ඉන්නේ මාව හම්බෙන්න නෙවෙයි නම් මොකටද මං ඒ ගැන කරදර වෙන්නේ. ඒවට කියනවා වේදනා විජය, විතක්ක විජය. ඒ කියන්නේ නැති කරන එක නෙවෙයි. මේවා කෙරේ වෙහෙස වෙන ගතිය අතහැරලා දාන්න. මොනවා කරගෙන worry කරන ගතිය හරි අතනවා main thing is not to worry කියලා කියනවා මුන්න නරක හිතවිල්ලක් ආවොත් ඒක ඇවිල්ලා ගියාවයි දැන් මේ අහසේ බලාකුළු ගියයි කියලා අහස කෙලසෙන්නේ නැහැ මෙතන කෙනෙක් කියලා තිනවා මේ චිත්‍රපටි පෙන්නකොට ඒ චිත්‍රපටි තිරේ විශාල දියැලක් පෙන්වුවට තිරේ පෙඟෙන්නේ නැහැ විශාල ගිනිකන්දක් පෙන්වුවට තිරේ පිච්චෙන්නේ නැහැ ගිනිකන්ද පෙන්ලා පස්සේ දියැලක් පෙන්වන්න පුළුවන් ඒ වගේ මේ හිතට මොකක්වත් වෙන්නේ නැහැ ওই හිතවිලාවයි කියලා කොයි එක ආවත් මේව තෝරන්න බේරන්න අයිතිවාසිකම් කියන්නේ ගියොත් තමයි ඒක අපි ඔය ඉද්දන්නේ කුප්පන්නේ කරන්නේ. ඉතින් ඒ ආවේ යණ්ඩයි කියලා චිත්‍රපටි තිරේ දියල්ලා පෙන්වනට තිරේ පෙඟෙන්නේ නැහැ කියලා. ගියාට පස්සේ අපිට සෞඛ්‍ය සම්පන්න මනසක් ඉතුරු වෙනවා. මනසට මොකුත් වෙන්නේ නැහැ. ඒ තරම මේ එන පැටර්න් එකේ කුණු පිළිබඳව ස්ටඩි කරලා තියෙනවා. අර පිරිසුදු මනස නෙවෙයි වුණ කරන්නේ. පිරිසුදු මනස ගැන ලද්දපටම තිබ්බ ඒක දන්නේ නැහැ. අවුරුද්දක සැරයක් ආවත් ඒක මතක තියෙනවා. ඒ තරම් අපි කැතට කැමති, කුණට කැමති, කෙලෙසට කැමති. ඕකට තමයි පුත්‍ජජනය කියන්නේ. ඔය ඔක්කොම ඇති කරන මනස පොඩ්ඩක් දකින්න ඒක දඹරත්තරණක්. ඒක මොකක්වත් වෙලා නැහැ. ඒක ඇති වෙන්නේ මේ රැලි මාලා තමයි ඔය පැටර්න් තියෙන්නේ. right චචක්ක සූත්‍රය. ඒකෙදී හොඳ ලස්සනට පැහැදිලි කරන කොහොමඩක්වත් ඔය චිත්තානුපස්සනාව මේ වේදනා මේ සතිපට්ඨාන සූත්‍රයේම තුම් පොලක වගේ සඳහන් කරලා තිනවා භාවනා දියුණුව එක යනකොට මුලින් මුලින් නම් රාග ద్వේෂ හිතවිලි අයින් කරන්න වගේ පහාන සංඥාවක් ගන්න කියන. චිත්තානුපස්සනාවට සරාගයේ හිත, වීතරාගයේ හිත දැක ගන්න කියලා කියනවා. ඊට පස්සේ ධම්මානුපස්සනට ගියාම හිතේ රාගය පහළ වෙනවා නැති වෙලා යනවා. හිතේ ද්වේෂය පහළ වෙනවා නැති වෙලා යනවා. ආහසේ බලාකුළු යන දිහා බලා ඉන්නා වගේ යන්න පුළුවන් තත්යකට එන්න කියලා කියනවා. එනවා ඒ தත්තෙට වැඩ කරන්න කියලා. ඉතින් අපි මේ එන හැම දෙයක්ම අල්ලන්නේ මේක ආවා හොඳයි නරකයි සුභයි අසුභයි ධර්මය අධර්මයි කියලා බැලුවොත් ඒ පිරිසුදු මනසකින් නෙවෙයි මේ බලන්නේ කෙලෙස් පිළිබඳව භරිත වෙච්ච කෙලෙස් වලින් පීඩිත වෙච්ච මනසකින් බලන්නේ. තාම තාම තියෙන තේරුම් බේරුම් ශක්තිය තියෙනවා. තාම හිතවිලි වලින් කෙලසෙන ගතියක් තියෙනවා හිත. මූල ධර්ම වශයෙන් ගන්නකොට චිත්‍රපටිශාලාවේ ගිය ගිනි කන්දක් පෙන්නුවාට තිරයට මුකුත් වෙන්නේ නැහැ. අහසේ බලාගලු ගියාට අහස කෙලෙසෙන්නේ නැහැ. මොන හිතවිල්ලක් ආවත් ඊගාවට ආයේ සතිය පිටව ගන්න පුළුවන් ශක්තියට මොනම බාධාවක්වත් කරන්න පුළුවන්කමක් ඒ හිතවිලි වලට නැහැ. හිතවිලි එන බව දැනගෙන ඉන්නවා. නම්බු කරගන්නත් එපා ආනෝකට ගන්නද දැන් මේ වෙලාවේ ආනපන්නේ හිතවිලි තියෙනවා අපි සඳුල්තලාටලා බලාගෙන ඉන්න වෙලාවකට වාහන නැහැ මොනවත් නැහැ තමයි වාහන පිල්ල තමයි මිනිස්සු යනවා තමයිලාට ඉතින් අපි සඳුල්තලේ ඉන්නේ පාරේ මිනිස්සු යනවා එනවා ඉතින් කියන්නේ ගඟක් අයිනේ වාඩි වෙලා බලාගෙන ඉන්න ගලන ගඟට ඇඟිලි දැම්මොත් තමයි ගඟ කැළඹෙන්නේ අත තෙමෙන්නේ අත දාන්න එපා කකුල දාන්නත් එපා කකුල දැම්මොත් ගඟ කැළඹෙනවා කකුල තෙමෙනවා. ඉවුරේ ඉඳගෙන බලන්නේ ඉඳ ගඟේ ගලනවා අසුචිත්‍යයි, මල්පියලිත්‍යයි, මිනිකුණුත්‍යයි, පඬරලුත්‍යයි කියනවා. ගඟක් අයින් ඉඳගෙන වීලි තැනක ඉඳලා ගඟ දිහා බලා ඉන්න වගේ තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. මේකේ අන්තර්ගතයේ සෝරන්න ගිය ගමන් කෙලසෙනවා. තියෙන මේ දෙතිස් කුණුපේ මෙනෙහි කරලා අපිට පුළුවන් නේද මම මම මගේ ආත්මය මම නොවේ කියන එක ප්‍රතික්ෂේප කරන්න ඒක ප්‍රහාණ කරන්න පුළුවන් නේද එහෙම හිතලා. ඔය අපි මෙතෙන්දි මේ රිට්‍රීට් ගත්තේ ආනාපානේ ආනාපානෙම පුළුවන්. This is kunapet හිතලා ඒ කොට මේවා බෙදිලා ගියා මා ඉතුරු වෙන්න දෙයක් නැහැ නේ එතන. ඔය this is kunapet පාරවල් තුනක් තියෙනවා. අසුභ භාවනා ගන්න පුළුවන් කුණපේ වර්ණේ ගන්න පුළුවන් නැත්නම් ඒකේ තියෙන ධාතු මනසිකාරය ගන්න පුළුවන් ධාතු මනසිකාරය ගත්තම නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ ධාතු මත්තකෝ සත්වයක් නැහැ ජීවියෙක් නැහැ ශූන්‍යයි ධාතු මාත්‍ර පමණයි ඇතුළතත් ධාතු පිටතත් ධාතු එතකොට ආත්ම කියන මමයා හිටියත් නැතත් වැඩේ යනවා එනිසා මොයි කොයිම අරමුණක් දිගේ හෝ ඇතුළට ගිහිලා බලනකොට යථාර්ථයේ දකින්නකොට ඒකේ මොනම තැනකවත් ඒ කියන ආත්මයක් හෝ මමෙක් හොයන්න නැහැ ගියාම ඉතුරු වෙන්න කෙනෙක් නැති නිසා එතන මමයේ මගේ ආත්මයේ කියලා දෙයක් ඇත්තේ නැහැ. මගේ කියලා දෙයක් ඇත්තේ නැහැ. කියලා අපිට මෙනෙහි කරන්න පුළුවන් නිසා. ආනාපානෙන් පුළුවන්, ওই කියන එකෙන් පුළුවන්, ආහාර ගන්නකොටත් බුදුහාමුදුරු කියලා තියෙනවා මේ පාත්‍රයේ තියෙන්නේ පට වියාපෝ තේජෝ මේක ඇතුලේ තියෙන පට වියාපෝ තේජෝ ওই දෙක කලවම් වුණයි කියලා ඒකෙත් ආත්මේ නැහැ මේකෙත් ආත්මේ නැහැ කියලා කතෝලික මිනිස්සු මිනිහක් වල්ලනකොටත් මිනි පෙට්ටියට පස් දාන්නේ ash to ash soil to soil කියලා තමයි. ඒ හැම එකේම කියන්නේ ඒක තමයි. නමුත් කරන්නේ නැති එකයි ප්‍රශ්න තියෙන්නේ. හැම පැත්තෙම අපිට මතු කරලා තියලා තියෙනවා. නමුත් අපි කොහොම කෙරුවක්වත් ඒව්වා කිව්වට හරියන්නේ මේ ඊටම මගේ අර කරන්න අල්ලපු ගෙදර පරට්ටියේ ඒ පරට්ටියට නම් මේට අත තියන්න දෙන්නේ නැහැ කියලා ඉතින් ගහ ගන්නවා බැන ගන්නවා. එතකොට ආනම්මන ජාතු නැහැ. ඕ ධම්මරන් ජාමස ඉන්නකොට කියනවා මිනිහාගේ තාත්තට තියෙන ඉඩම ළඟින් පාරක් වැටලා තිබුණා. අල්ලපු ගෙදර මිනිහා කියනවලු ඒ පාර මෙයාගේ පැත්තට දානවා. මෙයා කියනවලු අල්පගෙද මිනිහා පැත්තට දාන්න කියලා. ඉතින් බේරන්න බැරි දැන් නඩුකාරය ඇවිල්ලා මෙයාගේ තාත්තට කිව්වලු නැහැ. දැන් ඕනෝක දීලා දානවා. කොහොමදත් 아무සේ මැරෙනවනේ කවුරුත් මැරෙනවා. නඩුකාරු උනා ඌත් මැරෙනවා. ඌටත් දීලා දාන්න කියන්නේ. නඩුකාරය හොම්බෙන්නේ. අනාත්මනේ මොන જાති කිව්වත් ඒකම අනිත් පැත්තරලා කියනවා දැන් මාත් මැරෙනවා මට දීලා දාන්න පුළුවන් ඉතින් ඌත් මැරෙනවානේ ඌටත් දීලා දාන්න කියන්නේ ඒ කියන්නේ ඇතුලේ තියෙන අපේ තියෙන කපටි මනස වංචනික ධර්ම ඒ ෂටමාය විගති නොදැන දෙයක් නෙමෙයි මේක අනිවාර්යයෙන්ම දන්නමුත් වැඩි ක්‍රියාත්මක වෙනකොට අපිට ඇඟට නොදැනී අපි ඔකට හරස් කපනවා. ඒකටයි කෙලස් කියන්නේ. ඒක දිහා හොඳට බලාන හිටියොත් තමයි අපිට කෙලස් නැතුව නිවන් දකින්න බෑ. කෙලස් එනකොට කෙලස් වශයෙන් දැකීම තමයි කරන්නේ. එක ක්‍රමයක් තමයි ওই විදිහට දිටිස් කොට්ටාස වශයෙන් නැත්නම් ධාතු මනසිකාර වශයෙන් ආනාපාන සති වශයෙන් કોઈ ක්‍රමෙනොත් තියෙනවා මේක කපල කොටලා බැලුවොත් එහෙම කියලා කෑල්ලක් නැහැ. ආත්ම කියලා කෑල්ලක් කොනම තැනකවත් හොයන්න බෑ. දැන් එහෙමනම් අපි නැවත දෙකහමාරට කිට්ටු වල තියෙනවා අපි නැවත මේ හතරට එකතු වෙනා මෙතනදී පරියන්කයක් සඳහා අද අලුත් අප කට්ටියට ප්‍රශ්න දැන කාලසටහන තියෙනවා. එතකොට භාවනා කරන්න මෙහෙමයි කියන එක කියලා දෙන්න දෙයක් නැහැ ඒගොල්ලෝ කරලා තියෙනවා. ඒ නිසා මේ යන ගමනටම එකතු වෙන එකයි කරන්න තියෙන්නේ. එතකොට අනිත් පහසුකම් ටික හරියද?